ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ අවසාන සතිವಾರයේ එක්ක අපේ මුල් කොටස ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් විදිහට. ඉතින් අපි ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවේ නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ මාර්ග පස්සේ අපි වැඩමුළු සංවිධානයේට බාර දෙනවා මයික්‍රොෆෝනේ. වැඩේ වැඩමුළු නිමාව සටහන් කරන්න. අපි ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරලා දෙන විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න අපිට 11ක් පවන් ලැබී තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ටිකක් දිගයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ඔබ වහන්සේගේ භාවනා වැඩමුළුවකට සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. මේට පෙර මා ආනාපාන සතිය වඩා නැත. මා වැඩ කමටහන ඉන්නවා, හැපෙනවා සහ දනිමි යන්නයි. මෙහිදී ශරීරයේ උඩ කොටස් ස්ථාන 6ක් වම සහ දකුණ ශරීරයේ යට ස්ථාන 6ක් පැති දෙකක් සතියෙන් හිසේ සිට පාදයේ දක්වා හිත ගමන් කිරීමයි. දින 3ක පමණ මෙම කමටහන වැඩූ විට සිතට විශාල සැහැල්ලුවක් සහනයක් මෙන්ම කය නොදැනෙන බවක් දැනුනි. ඉන් අනතුරුව දනිමී යන කමටහන ඉහත සඳහන් කළ ස්ථානවල සිත පවත්වමින් දින දෙකක් පමණ වැඩුවෙමි. සිත සමාහිත වී සමාධිය වැඩි ගියේය. නිවසට පැමිණි පසුව නොකඩවා උදේ සවස ඉහත සඳහන් කර පරිදි භාවනා කළෙමි. සතියකට පමණ පසු සමාධියේදී ලා නිල් පාට සහ කහ පාට වර්ණයෙන් යුතු වලාකුළක් දැర్శණය විය. දිගටම භාවනා කරන විට එහි ඇති නිල් සහ කහ වර්ණ තද පැහැයෙන් දැర్శණය විය. කහ සහ නිල් වර්ණ ඒවට පළමුව තරු කැට පොකුරක්සේ දක්නට ලැබිනි. සක්මන් භාවනාවේදී පවා සිමෙන්ති පොළොව මත නිල් සහ කළු වර්ණ දුටු වෙමි. කහ වර්ණ දුටු වෙමි. සති දෙකකට පමණ පසු මා බුදුන් වඳින ස්ථානයේ භාවනා කරන විට බිත්තිය පුරාම නිල් සහ කහ වර්ණයෙන් වර්ණවත් විය. සති තුනක් පමණ යන විට බිත්තිය පුරා විසිරුණු ආලෝකීය ස්ථානගත වී තද නිල් පසුබිමක කහපාට ඝනකම් කාපට් එකක්සේ දැర్శණීය විය. මේ පිළිබඳ විමසීමට මට කිසිවක් නොවු හේයින් භාවනා සම්බන්ධ පොතපත කියවූ වෙමි. ඒ සඳහන් වූ පරිදි එම දර්ශනය කෙලෙස් සිඳෙන විට දකින ඔබගේ සිතය සඳහන් කර තිබිනි. එහි අනිත්‍ය දකින ලෙස සඳහන් විය. ඒ යනු දිගටම භාවනා වඩමින් එහි අනිත්‍ය මෙනෙහි කළමි. සති හතරකට පමණ පසු එක් දිනයක කහපාට කාපට් එක දිය සිඳුණු වැවක පොළොව ඉරිතලා යනසේ ඉරිතලා ගියේය. නැවත භාවනා කරන විට කහපාට කාපට් එක කැඩි දෙකට විය. නැවත භාවනාවේ යෙදෙන අවස්ථාවේදී ෂණිකව මොහතකටවත් මොහතකට මගේ හිත නතර විය. දැනට මට දර්ශනය වන්නේ නිල් පාට පසුබිමේ කැඩී බිඳී විසිරී ගිය කහපාට කොටස්ය. නැවත පොත්පත් කියවීමෙන් ලද දැනුමෙන් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සහ මෙත්තානුස්සති වැඩි වෙමි. කායගත සති ධාතු මනසිකාර භාවනාව වැඩි වෙමි. මගේ සිත වේගයෙන් සමාධිගත වෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා මේ දුටුවේ කුමක්ද? එය භාවනාවේ දියුණුවක්ද පිරිහීමක්දයි මාමින් ඉදිරියට කළ යුත්තේ කුමක්ද? මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන මෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපිට භාවනා කරනකොට බලන්න දෙයක් තියෙනවා, පේන දෙයක් තියෙනවා. ඉතින් බලන දේ තමයි දන්නවා නම් මම බලන්නේ විතරම මම ඉඳගෙන ඉන්න කය. ඒක දිගේ යන්න යන්න යන්න භාවනාව වැඩෙනවා. ඔය පේන දේ මොනවා වුණත් බලන දේට බාධා කරනවා නම් ඒක භාවනාවට බාධාවක් වෙනවා. වර්ණ පෙන්නවා, සටහන් පෙන්නවා, ආකාර පෙන්නවා, මොනවා පෙන්නවා. තමයි කරගෙන ගිය සතිය නැත්නම් සති අරමුණ එක දිගට කරගෙන යන්න බැරි වුණොත් අරකින් මේකට බාධා වෙනවා. නමුත් ඒකේ වාසියක් තියෙනවා. ඒ පේන දේවල් එක දිගට පේන්නේ නැහැ. එක දිගට වේන එකට ආස කෙරුවොත් විතරයි. එන දේවල් අනිවාර්යයෙන්ම අඩු ගන්න. එන හැම දෙයකම මේ භාවනා ඉදිරියට පස්සේ අපට ගැනීමක් තියෙනවා. ඒක පැවතිලා නැතිලා යනවා. ඉතින් ඒ නිසා මේ මතුවෙන දේවල් කොයි දේ ආවත් ඒ අතරමයි Tamange අර මුලින් කිවිසගත්ත මූල කර්මස්ථානට යන්න තියෙන ඉඩ ඇහිරෙන්නේ නැහැ. මූල ධර්ම අනුකූලව ඇහිරෙනවා මේ පේන දේවල් වල කතන්දර ගොඩනගන්න ගත්තොත්. ඒ නිසා මේ පේන හැම දෙයක්ම කෙලස් කියලා කියන්නේ. හැබැයි ඉතින් ධාරාතිරණම් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තාරාතිරම් වැටෙනවා වැටේ Tamanට වැටෙනවා මොන විදියෙන් ඇවිල්ලා හිරියට කරදර කරත් ඒ කිරියට නෙමෙයි Tamanට ඉතින් ආලෝකයක් වෙනකොට කහ පාට වෙනකොට නිල් පාට වෙනකොට සතුටුකුත් ඇති වෙනවා. නමුත් ඒක අර මූල කර්මස්ථානයේ පැවැත්වීමේ සතියට බාධාවක් වෙනවනම් මේ පස්සේ ආපු අඟ නිසා ඉතර ආපු කනට නොසලකා හේතුවක් වෙනවා. ඒ නිසා තියේ කියනවා ඉතර ආපු අඟට වැඩි කනට වැඩි පස්සේ ආපු අඟ ලොක් කරගන්න යන්න එපා. මොකද දාන ටිකට අඟේ ඉඳලා කන කනවා. ඔය ප්‍රත්‍යාපිරු දෙක ළඟ ළඟ යන්නේ. ඉතින් වෙනව ඕක වෙනවමයි උගාක් වෙලාට එන්නේ බෞද්ධයන්ට විතරයි. බෞද්ධ නැතුව කෙනෙකුට කිව්වොත් මෙන්න මේ කරුණේ කරගෙන යන දිගටම පේන දේවල් වාර්තා කරන්න බෑ. ඉවතිගේ කතන්දර ගොතන්න යන්න එපයි කිව්වොත් එයා මොනව දැක්කත් වැඩි ඒව ගැන කතන්දර ගොතන්න යන ගියත් ආපු රාත්තල් ගන්න දන්නව අඩු ගන්න. මෙච්චර මඩ කාලා තියෙනවා කියලා. බෞද්ධය එහෙම නෑ. ඉතින් ඒක දිගට තමයි රැගෙන යනවා. ඇත්තටම විසුද්ධි මාර්ගයේ ඒ වගේ පේන නිමිති අනුව අර්ථකථන තියෙනවා. නමුත් ලේසිම වැඩේ තමයි තමන් givisගත් අරමුණත් එක්ක සම්බන්ධය පවත්වන්න බාධා වෙනවනම් ඒක මොන පැත්තෙන් ආවත් බාධාවක්. ඒ අරමුණ givisගත් අරමුණ ක්‍රමයෙන් තුනී වෙලා යනවනම් ඒක විසින් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට පේන নানা ආකාර වර්ණ సంతාන වගේ දේවල් නිසා මූල කර්මස්ථානේ අමතක කරලා ඒක දිගේ කතන්දරේ ගොතන්න යන එකයි මේ කියන්නේ පස්සේ ආපු අඟලෝ කරගන්නවා කියලා. එතකොට කියන්න තියෙන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනවා. නානා ඍතු වේසමවා මඟ අවරන්නේ. ඒ ලස්සන වුණත් අකම කැමැති අකම අවලස්සන වුණත් හැම එකක්ම බාධාවක්. හැම එකක්ම බාධා කරනවා. මොකටද? අර සරල විදියට අරුණත් එක පවත්තන සම්බන්ධයට බාධා. ඉතින් ඒ නිසා මේක හොඳ හෝ නරක පෙළ ගැහෙන තෙක් තමන් අර කරගෙන ගිය මූල කර්මස්ථානයත් එක්ක සම්බන්ධය ගැන මොනවා හරි වාර්තාවේ ලියන්න ඒක ගැන මුලදී සඳහන් කරලා පස්සේ තන්නිකර වාර්තාව යන්නේ wrong track එකට ගියේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒවා පෙනුනත් මට ඒ හරහා මට නැවතු මූල කර්මස්ථානට යන්න පුළුවන්ද කියන එක ගියාද කියන එක ගියාට පස්සේ මොනවද දැක්කේ කියන එක ලිව්වනම් භාවනා මේ අමාරු ගමන 50ක් ඉවරයි. මේ වෙලාව තියෙන අතරමැග පිනිච්ච මගදී දැකපු දෙයක් තියේ ටික දුර ගිහලා තියෙන කතාව නිසා හරි වැරදි බැලිල්ල බල තමන්ටම කරගදයි කොච්චරක් නැවත තමන්ට හිතපු කර්මස්ථානයේට හිත කර්මස්ථාන කියන්නේ මූල කර්මස්ථානට එන්න පුළුවන් දාවද කියන එක ඉදිරිපත් කරනවා නම් මේට වඩා ගමන සෞඛ්‍ය සම්පන්නයි එළියපෙකන කැමති දෙයකට අදහස් ප්‍රයුක්ත කරයි ඉදිරිපත් කරන්න. නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ඒකේ කොටස් දෙකක් තියෙනවා පළවෙනි කොටස සතිය පවත්වන සමහර අවස්ථාවල මට දැනුණ දෙයක් තමයි එකවර සිදුවීම් දෙකක් හෝ තුනක් නිරීක්ෂා කළ හැකි බව උදාහරණ ආස්වාසයේ සමදාම සිතුවිල්ලක් ආ බව ආස්වාසයේ සමගම සිතුවිල්ලක් ආ බව සමහර විට සිතුවිල්ලේ දැනීම සමග ශබ්දයක් ඇසෙන බව මේ මෙසේ විය හැකිද මගේ නිරීක්ෂණයේ වැරැද්දක්ද දෙවෙනි එක පසුගිය දිනවල දේශනාවලදී ස්වාමීන් වහන්සේ කීප වාරයක්ම සඳහන් කළා අපි හුඟක් දේවල් වලට ලේබල් දැමීම නිසා ඒවායේ සැබෑ තත්ත්වය කෙලෙසනවා කියලා. මම මේ ගැන හුඟක් කල්පනා කළා. මෙහි සත්‍යතාවය මට හොඳටම වැටහුණා. එදා සක්මන් භාවනාව කිසිම ලේබල් එකකින් තොරව කරගන්න උත්සාහ ගත්තා. එය හරිම සාර්ථක ක්‍රමයක් බවත් ඉක්මනින් සතිමත් විය හැකි බවත් වැටහුණා. ඉබේ ඇවිද වෙනවා මිසක් ඇවිදින්නේ නැහැ. වරහන්තුල ස්වාමීන් වහන්සේ මෙච්චර සක්මනට කැමති අය කියලා වැටුනේ දැන් තමයි. මට හිතුණා සක්මන් භාවනාව කියලා කියනවට වඩා සතිමත්ව ඇවිදීම කීම හුඟක් ප්‍රායෝගිකයි කියලා. තිරුවන් සරණයි. ඒ නිසා කාට හරි කියලා දෙනකොට ලනු දෙන්න එපා. <laughs> මාත් සෑහෙන කාර්යයක් ලනු දුන්නා. මේ භාවනාව කියලා දෙන්න කියලා. මම දැන් කරන්නේ භාවනා කියලා දෙන්නේ සතිමත් වෙන්න කියලා දෙනවා. ඒතර බෞද්ධයෝ තරහ වෙනවා අනික කට්ටිය යාළු වෙනවා. හැබැයි බෞද්ධ වෙන්න ඉස්සලා පොඩි ළමයි ටික යාළු වෙනවා. මම බෞද්ධ වෙලා නැති හින්දා. ඒ නිසා මේ සම්ප්‍රදාන කෝල වචන ටික දාගත්ත ගමන් ඒකට මම කියන්නේ කේස් හාඩ්නින් කියලා පිට කර වෙනවා. පිට කර වුණාට පස්සේ මොකක්වත් කරගන්න බෑ. ඒ නිසා මොනම ලේබල් එකක්වත් දාන්න නැතුව මේ වෙන දේ දිහා බලන ඉඳලා ඒක ඒ විදිහටම සරල අවිහිත ක්‍රමයට වාර්තා කරන්න දන්නවනම් හරි ලේසි අහගෙන ඉන්න එකනට ඒක හසුරව ගන්න. ලේබල් එක දැම්මට පස්සේ අපි කතාව යන්නේ ලේබල් එක දිගේ. බොහෝ විට වැරදි යොමුගයක් ඇති කරලා දෙනවා. ඒක නිසා පුළුවන් තරම් අහිංසක වෙන්න, පුළුවන් තරම් ළමා තත්ත්වයටපත් වෙන්න, පුළුවන් තරම් වෙන දෙයකට වෙන්න ඇරලා මේක වාර්තා කිරීම නම් වැදගත්. පුළුවන් තරම් සරල වචනෙන්, ගැමි වචනෙන් මේ විවහාර භාෂාවෙන් වාර්තා කරන දන්නවනම් වාර්තා කමට අහනවා හරි අහිංසකයි. ඒ බරපතල වචෙන් දාපු ගමන් දාලා හැබැයි හොඳට බේරෙන්නත් පුළුවන්. ඒක හරියට වචනේ පරිසමාප්තාර්ථය දැනගෙන වචනේ පාවිච්චි කරන හරි ලේසි. කෙටි. නමුත් හුඟව දෙනකොට මේ වචන මේ මේ මේ අර පොඩි ළමයින්ට හයි ප්‍රෝටීන් කෑවහම වගේ තම්බලා බාගෙට තම්බ උබත් කන්න දෙන්න ඕනේ කාට හයි ප්‍රෝටීන් දුන්නා වගේ අජීර්ණයට හිටෙන. හිටිනවා මේ නොදිරවීමට හේතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් සරල භාෂාවට දාන්න නම් පොළවේ ඇවිදිනවයි කියන එක. සක්මන් භාවනා පිළිබඳ ගැඹුරෙන් යවුවොත් මං කියන්නේ පින්නි පාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චර තමයි මම සක්මනගෙන කියන්නේ. ඉතින් මේස ඕල්මන් සුදු හඳගෙන අටසිල් සමාදන් වෙලා වැඳගෙන අහගෙන ඉනකොට නිකන් එහෙම තිය වෙලා යනවා. එහෙම තියෙන. සුදු පාවැලි ආවේ බිම්මල් කොඩියට පිනි පාවඩ පිට කඩියෙක් යනවා රජෙක් වගේ. ඕකට කවුරුත් කියලා දෙන්න ඕනේ නෑනේ. තමන්ගේ අඟත් එක්ක ආවිලා ජනදියා බලා ඉඳගෙන ඉන්නකොට හොඳට පට්ටලව වාඩි වෙලා අනේ මොන පිනක්ද මේ අතක් පිට අතක් තියන වාඩිලා ඉන්න හම්බෙච්ච එක බුදුහාමුදුරනෝ කියන කරන්නේ නෑනේ ඔක. ඒ කාට හරි අහම කඹරනවා ගිහිල්ලා. ඊටදී අනේ බුදුහාමුදුර පෙන්චි දේව මම ජොලිය වාඩිලා ඉන්නවා. ඊට ආනාපාන සතිය වගේ ඊට බරවචන දාන්නෙත් නෑ. ඉතින් මේ ළඟදිත් එක්කෙනෙක් මට බැනලා තියුණා මේ ධම්මජීව ආමතුත් මේ ඔක්කොම යෝගාචරය ආනපාන යොමු කරන්න හදනවා. ආනපාන ඔක්කොම පේනවාද? මහත් කරලා තියනවනේ ඒක හරියන භාවනා නෙවෙයි කියලා. ඉතින් භාවනා කරන කෙනෙක්ව ඉතින් උපවාන්ති කියන්නේ නැහැ නේද? මං කියන්නේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බලන්න කියලානේ. ඉතින් මං කොහේට ප්‍රශ්නයක් ඕන නම් ප්‍රශ්න නගන්නත් පුළුවන් උත්තරෙත් තියෙනවා. කිසිම දෙයකට යොමු කරවන්න එපා. පිනට පෙරකල පිනට හොඳට අතපය හොදාගෙන කය සැහැල්ලු කරගෙන හොඳට පට්ටල වාඩි වෙන්න. වාඩිලා ඉඳන් මොන තරම් හැපද්ද කියලා. මේ මොහොතේම වාල් වෙන වාල් වෙන බව දන්න. ඔච්චර බයි නිවන කියන්නේ. හොට මන් දාන බරපතල දැනීමන කියලා. ඒකට නම් මම බැනුම් ආයි ඒකට කමන්නේ නැහැ. සක්මන් කරනකොටත් සක්මන කියන වචනේ දාන්න බෑ නිකන් හක්කලම් කරනවා කියලා වචන තියෙන සිංහලේ. හරකින් ආපු එක. ඔය ඕක මේ පැත්තේ හක්කලම් කරන වැඩි ඔය කෙල්ල ගැන හරි මොකක් කරක් වෙන්නද කියලා එක කතාවක් තියෙනවා. ඒක විතරයි උතන් තියෙන්නේ. යාර මට ඇවිදිනවා. අපි යනවා ඊගාට. ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී මට සමහර වෙලාවට පේනවා එකවරම හුස්මක් දැනෙනවා ඒකම සත්‍ය සිතුවිල්ලකුත් එනවා මේකේ අපේගේ පළවෙනි කොටස ඇත්තටම ආස්වාස ප්‍රසවාසයේ මනා බමනාප තේරෙන්න දුර ළඟ තේරෙන්න ඇතුළ පිටත තේරෙන්න ආනාපානෙ මොකක් හරි එක තුලනාත්මකව සංසන්දනයක් එන්න ඕනේ තුලනාත්මකව තියෙන තමයි පේන්නේ ආනාපානෙත් සද්දයක් ඇහෙනවා සද්දෙට මනාපේ තියෙන්නේ ආනපානෙට මනාපේ තියෙන්නේ. ආනපානෙට මනාපණ සද්දේ මනාපයි සද්දෙට මනාපණ ආනපානෙ මනාපයි. සද්දේ බාහිරේ තියෙනවා ආනපානෙ ඇතුළත. නැත්තම් සද්දේ ළඟ ආනපානෙ පිට. ඊට පස්සේ ආනපානෙ ළඟ සද්දේ පිට. ඒ වගේ මේ ආනාපානය පිළිබඳ පැතිකඩවල් තුලනාත්මකව දකින්න නැත්තම් සාපේක්ෂව දකින්න එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි ආනපනේ මේ භූමිකාව ආනපනේ ක්‍රියාකාරකම් පේන්නේ. එයා පොරට දාන්න ඕන මොකක් හරි එකක්. ෆයිට් එකට දාන්න ඕනේ. දාන්න ඕනේ දැන්. ගියාට පස්සේ තේරෙනවා නිකම්ම නිකං ආනාපාන විතරක් තියෙනකොට මේ භාවනාවේ දියුණුවක් එන්න විදියක් නැහැ. අපිට කියන්නේ කොකා ඉගිලෙනකොටනේ කන කොකාද මොකාද කියලා පේන්නේ. අහලා ඉනකොට පේන්නේ නැහැ. ඒ නිසා ආනාපාන දිගේ ඉන්නකොට මොනක්වත් පේන්නේ නැහැ. සද්දත් එක්ක රණ්ඩු වෙන්න අරින්න, හිතිලිත් එක්ක රණ්ඩු වෙන්න අරින්න, වේදනත් එක්ක රණ්ඩු වෙන්න අනකොට කොයි එකද ළඟ කොයි එකද දුර. සමහරට සයිඩ් බයි සයිඩ් පේනවා. ඒ නැත්නම් එකක් ඉස්සරහා අනිත් එක මාරු වෙනවා. එකට මනාපයි එකට අමනාපයි වෙනවා. ආන්නේ ටික දිහා බලනකොට තනි ආනාපානේ ප්‍රධාන නළුව විතරක් වේදිකාවේ ඉන්නවට වැඩිය අනික් නළුවලියත් එක්ක ඉන්නකොට ඒක ඩ්‍රැමැටික් කියලා කියනවා නැත්නම් සිද්ධි බහුලයි. ඒ නිසා ඒක වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් දේ ඒක යෝගාවචරය වාසියට හරවා ගන්නවා. තනි ආනාපාන තිනට වැඩිය තව එකක් එක්ක ගැටුමක් ඇති වෙනකොට මගේ අවධානය ආනාපානයට දෙන්නේ මේකට දෙන්නේ. යන්නේ ඒක මට කරන්න දෙයක් නැහැ. අත ඒක වෙච්ච විදියට වාර්තා කරන්න පුළුවන් නම් එක සැරේ ලක්ෂයක් තියෙනවා. අපේ තියෙන ඇටෙන්ෂන් නැත්නම් ඒකට කියන්නේ ඇඩ්වර්ටින් කියලා. මානසිකාරය කියන්නේ මේ ඔක්කොම ඉඳලා එක්කෙනෙක් දිහා බලන්න පුළුවන්කම තියෙනවා අපිට. ඒකට මේ අනිත් ඔක අයින් කරන්න ඕනේ නෑනේ. සමස්තය දිහා බලන්න පුළුවන්. අන්නේ දෙකේ මාරුව තමයි ඔය භාවනාදී මුල සිට අගට යනකොට වෙන්නේ. එකට අවධානය යොමු කරන බලන්නට ඒක සමස්තය තුල දීවිලා ගියාට පස්සේ අපි සමස්තය දිහා බලන ඉන්නවා. අපි දන්නවනේ ගිය ගමනේ ආයසරකින් නොගා එක පෙන්නනවා. ඒකකේ. ඊට පස්සේ ආය සමස්ත වෙන්න. ඔන්න ඔය දෙක මාරු වෙනකොට දෙකක් නෙවෙයි ඒ පැරඩයිම් එක shift වෙනවා. එහෙම නැත්නම් මේ රිඩක්ෂනිසම් ඉඳලා සිස්ටම් අප්‍රෝච් එකට යනවා. ඒ දෙක වෙනකොට එක දෙකක් වෙලා වෙනවා 4 3 5 7 8 9 වෙලා තමයි දෙකට යන්නේ. ඉතින් ඒ තීටි තෝරන එකටම අවධානය යොමු කරන්න පුළුවන් නැත්නම් මුළු එකට දාන්න පුළුවන්. මෙතන තියෙන්නේ දෙකක්. ඇත්තටම දෙකට වැඩි හැම වෙලාවෙම. ගොඩාක් තියෙනවා මේක හරියට canvas එකයි චිත්‍රය වගේ. ස්වාමීන් වහන්සේ එහෙම ගොඩක් දකින්න වෙලාවලුත් තියෙනවා. මුළු බොඩි එකේම චලනත් වෙනවා, ආනාපානෙත් දැනෙනවා, සිතුවිල්ලකුත් එනවා. සමහර වෙලාවට එතකොට මට හිතෙනවා මෙහෙම වෙන්න පුළුවන්ද මේ අවධානය කැඩිලාද මගේ කියලා. නෑ ඉතින් වෙන්න පුළුවන් දෙයක් කියලා තියෙන තමන් චේතනාත්මක කරපු දෙයක් නෙවෙයිනේ. සිද්ධ වෙච්ච දේ කවදාවත් ප්‍රශ්න කරන්න යන්න බෑ. ප්‍රශ්න කිරීමෙන් තමයි අපි මේ ජීවිත ප්‍රශ්න ඇති කරන්නේ. සිද්ධ වෙච්ච දේ සිද්ධ වෙලා. ඒකට වෑනම බීලා තින්නේ කියලා. නැත්නම් හීනක තින්නේ කියලා. එච්චරයි මේ දෙක නැත්තම් වෙරිෆයි වෙලා නම් මේ මතේ මන්දේට පමාදයට ලක් වෙලා නැත්තම් ඒක ඒක ඇත්තට මේ සිද්ධිය පෙන්නලා දෙනවා මේක ප්‍රകൃතියක්ද මේක මනෝ විකාරයක්ද මනෝ විකාරයක් නම් විතරක් අපි වෙන පැත්තට යනවා නෑනේ වෙච්ච සිද්ධිය කවදාවත් ප්‍රශ්න කරන්න යන්න අපි කවුද ඒව ප්‍රශ්න කරන්නේ අපි මේ වෙලා තියෙන්නේ වෙච්ච සිද්ධිය ප්‍රශ්න වල එහෙම අයියා අයියා දෙන්නේ මෙච්චර මේ කරන මට මෙච්චර දන් දෙනවා මට කොහොමද ඩයබටිස් එන්නේ කියලා. හරි මේ පැත්තේ මිනිස්සුගේ මේ හතක් අකුලක් කපහන වෙලා මම බණිනවා හොඳටම ඇවිල්ලි වෙලා මම හැමදාම දාන දෙට මම ප්‍රධාන දායක ඒ එහෙම තියෙදි කොහොමද කකුල කපන්න උනේ කියලා. මොකද උනේ දැන් කකුල කපලා ඉතියා කපලා ඉච්චනයි. ඒ වගේ මේ වෙච්ච දෙයත් එක රණ්ඩු වෙන්න යන්න එපා. ඒකට කියනවා වෙච්ච දෙයට එන්න සේරද කියලා. වෙච්ච දේ වාරගත්තා. ඒක බැලුවොත් බාර ගන්න පුළුවන්. මනුස්සකම කියලා කියන්නේ ඒකට අපිට පින තියෙනවා. බාහිරගත්තේ නැති නිසා තමයි අපි සෝභ ධර්ම සෝභා ධර්මත් එක්ක ගැටෙන්නේ. කවුරු හරි ඒජන්ට් කෙනෙක් හොයනවා මේ කිරුවේ අසවලා වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ආත්මවාදයකටලා පටලවන. පිච්චිතේ බාහිර ගන්න. ඒකට කියන්නේ මේ ඇල් වතුර. තව වතුර. දාන ඕන භාජනයක හැදී ගන්නවනේ. වතුරක් ඕන භාජනයක හැදී ගන්න නිසා යෝගාවචර මනස වතුර වගේ වෙන්න ඕනේ. එයා හිල්ලන්නේ මට පතුර ලොකු උඩ පුංචි එකක් ඕනේ. නැත්තම් පතුල පුංචි උඩ ලොකු ආසනයක් ඕවා මොකක්වත් இல்லන්නේ නැහැ. ඒ නිසා බලන්න බල්ලිවල ඒක කාටද ඉදිරිපත් කරන්න යනකොට තමයි අපිට තේරෙන පටන් අරගෙන අපි කොච්චර මතිමතාන්තරවල සංඥාවල අගයන් ආඩම්බරව පැටලෙනවද කියලා. එහෙම නැතු එක සයන්ටිෆික් ලැන්ග්වේජ් එකකින් ඒකට කියනවා unnatural language එකක් තියෙන්න ඕනේ. ඇති දේ ඇති හැටියට ඉදිරිපත් කරන්න. ඒක විතරයි අපිට බැරි. ඒක තමයි අපේ සමාන අදහස් තියෙන කට්ටිය අතර පුළුවන් තරම් උත්සාහ කරලා බලනවා. මේ අපේ අගයන් ආඩම්බරයන් එකට නොදා ඇති දේ ඇති හැටියට ප්‍රකාශ කරන්නේ. ඒකට බුදුරජාණන් කියන්නේ යථාභූත ඥාන දර්ශනය. නැත්නම් යථාව දර්ශනය. ඉතින් ඒකෙන් තමයි ඔය භාවනාවට බහින්නේ. ඇත්තටම පටිච්චසමුපාදයට බහින්නේ එතන. ඇති දේ ඇති හැටියට කියන්න බැරි එකනට කද්දාකත් ආගමක්වත් ධර්මයක්වත් ෆිලොසොෆි එකක්වත් අවදාරන්න බෑ. මොකද එයා නිකන් සංග්ලාස් දාගත්ත කෙනෙක් වගේ පේන්නේම විකෘති වෙලා. ඒ නිසා මේ වගේ අපි සාකච්ඡා කරනකොට යම් යම් ඍජු වීම් sannivedana ඍජුවීම් සිද්ධ වෙනවා. දෙකක් නෙවෙයි ගොඩක් තියෙන්න පුළුවන්. කැමති නම් එකක් දිහා බලන්න පුළුවන්, කලින්ම සමස්ත දිහා බලන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය කොටස් දෙකයි. එක යෝනිසෝ මානසිකාර්යයේ සතිය වැසීමත් සමග ගලපාගන්නේ කෙසේ? වැඩි වැඩිමත් සමග. යෝනිසෝ මානසිකාර්යයේ සතිය වැඩිමත් සමග ගලපාගන්නේ කෙසේද? දෙක ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමේදී මට හැඟී යන්නේ වඩාත් හොඳ දේ ලෙස වහන්සේ අගය කරන්නේ පැවිදි හෝ යෝගාවචර ජීවිතයේ බවයි. තවමත් මගේ සිත එවැනි පරීක්ෂණයකට සූදානම් නැති බව වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේදී හැඟී ගියේය. ඊට හේතුව පැහැදිලිව මේ අය කීමට අවබෝධයක් නොවුනත් එය පෞල් වගකීම් හෝ දරු පෞල් රැකීමට ඇති යුතුයකම ලෙස පිටින් හඳුනාගත් හේතුව නොවන බව දැනුනි. තවමත් ගිහි ජීවිතයට බැඳ තබන හේතුව සොයා ගැනීමට නොහැකි විය. මෙවැනි වාතාවරණයක් තුළ ආශ්‍රවශය කිරීමට සිතා ගිහිව කටයුතු කිරීම වංකකමක ලෙසද සිතේ. හරියට ඉන්ටෙන්සිව් කෝස් එකක් කර ඉක්මනින් ඉගෙනගත හැකි වූ යමක් ඩිස්ටන්ස් ලර්නින් ක්‍රමයට පාර්ට් ටයිම් කරනවා වගේ. මේ වික්ෂිප්තභාවයට ඔබ වහන්සේගෙන් කාරුණික අදහසක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔව් මේක සාමාන්‍යයෙන් මම කියන්නේ මේ හීනමානයක ඉඳගෙන කරන ඉදිරිපත් කිරීමක් කියලා BPS එකේ අච්චු ගහලා තියෙන පුංචි පොතක් walking meditation කියලා. ඒක යන්නේ මේ ඇතින්නියක් පෙරහැර යන ගමන් ඇතෙක් එක්ක ලව් කරනවා. ලව් කරලා කොහොම හරි පැටියෙක් හම්බ වෙනවා. පැටියෙක් හම්බ වුණාට පස්සේ ඇතින්නිත් එක්ක පැටියා ඉන්නවා. ඉතින් දැන් ඉතින් ලව් එකයි පැට උයි ජොලියක් යනවා. ඉතින් කතාවේ මුල් ටික හරි ආසයි ආගෙන. අන්තිම දවසේ ගෙදර යනකොට ඒ ඇතින්නේ අයිති පන්සලකට හාමුදුරුවෝ පැටිය විකුණලා. දැන් ඇතින්නට ඔන්න ෆ්‍රස්ට්‍රේෂන් පටන් ගන්නවා. ඊට පස්සේ යනකොට ඒ ඇතා තව ඇතින්නයක් එක්ක හැපි හැපි පෙරහැර යනවා පේනවා. ඉතින් මේ ඇතින්නට පොඩ්ඩක් තද වෙනවා. තැල ගිහලා අර ඇතින්නට අයින. එතකොට අලිකාරය ගහලා ආයත් පොලිම ගිහින් ගියාම ඊට පස්සේ බලනකොට අර ඇතාගේ ඊගාව පෙරහුරුද්දට යනකොට කකුල කුණු වෙලා දන් වලට කැපිලා පණුව වේනවා. ඊට පස්සේ ඇත අපේන්න නැහැ. දැන් ඊට පස්සේ ඇති නිසා දැන් තවත් full upset panic attack frustration depression ඔක්කොම ඇවිල්ලා. ඉතින් අලිපන්තිය බැඳලා ඉන්න වෙලාවක මේ උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා මෑන් කෙනෙක් ඇවිල්ලා උපාසකම්ම වලට භාවනා උගන්වනවා. කියන මේ මේක හරි හොඳයි frustration වලට හරි හොඳයි panic වලට හරි හොඳයි භාවනා කරන්න වාඩි වෙලා උඩුතලයේ හුස්ම අධ්‍යයනට බලන්නේ. ඒක ඇති බලනවා බලනවා බලනවා අහුවෙන්නේ නැහැ උඩුතලක් නැහැ. ඉතින් හරි අප්සෙට් දැන්. මම හරියන්නේ නැහැ. ඔතන මිනිස්සෙක් වෙන්න නැතු කරන්න බෑ. මේකට මේ දැයිති ෆ්‍රස්ට්‍රේෂන් විතරයි. දැන් ඊට පස්සේ ඇතිනේ හරි අසහනෙන් ඇවිදයි නැති උපාසකම්ම කවුවෙන්ද කියන පන්තියේ මේමයි ඉඳගෙන කරන වගේ නිකන් සක්මන් කියලා භාවනාවක් තියෙනවා. ඒකෙදි කරන්න තියෙන ඇවිදින ගමන් පතුලේ හැප්පෙන දේ බලන්නේ කියලා. ඉතින් ඇතින්නේ අර අලිපන්තිය බැඳලා තියෙන එක ඇවිදින ගමන් අර අලි හැම ඇතතේ ගල් පෑගෙනව දැනෙන. එතකොට එහෙම දෙකක් තුනක් ඇවිදිනකොට ඇතිනර තේින්න පටන් ගන්නවා. ආනාපාන බැරි වුණාට සක්මන් කරන්න පුළුවන් කියලා දෙනවා සක්මන් භාවනාව පිළිබඳ බොහොම ලස්සන විස්තරයක් ශ්‍රීමාලි කරුණාරත්න කියලා දැන් ඒ මෑණිය පැවිදි වෙලා භික්ෂුණියක් පහුගිය රිට්‍රීට් එකට තාම මම ඒක සිංහලට දාන්නේ කියලා. ඉතින් වඩා හොඳ දේ කියන්නේ යෝගාවචරය කළා පැවිදි වෙනවා නම් ඇති නීට නෝ හෝ දැතිහිට සක්මන් පරියන්ක වෙන්න සක්මන් කරනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මොකද්ද අයිඩලයක් හිතාගෙන ඒක බැරිුණයි කියලා අයියෝ කියලා. නිසන් වණේකට බොහොම හොඳ කතාවක් තියෙනවා. නිසන් වණේ කියනවා පූජාවට සමම්පිච්ච තියෙනවා හොඳයි. සමම්පිච්ච නැත්තම් ගැටපිච්ච අරගෙන හරි පූජාව කරපන්. සමම්පිච්ච නැහැ කියලා උනකර ඉන්නපා. එතකොට සමම්පිච්ච හම්බ වෙයි. ඒ නිසා අපි මොකද්ද අයිඩලයක් හදාගන්නවා. ඊට පස්සේ ඒකට යන්න බැරි එකක් හදාගන්නවා. ඒ ඒක අල්ලගෙන අප්පා කකාව මේකට කියන්නේ වමාරා කරනවා කියලා ඔකට කියන්නේ. නිසා හැම දෙයකටම සාපේක්ෂතාවයක් මිසක කේවල දෙයක් අල්ලගෙන යන්න එපා. මේ අපිට පුරුදු කරලා තියෙන මේ කේවල දෙයක් අල්ලගෙන අපිට ඒක ලබා ගන්න බෑ කියලා පටන් ගන්නෙම අංකොලොත් හැංගීම. ඒ නිසා ඇතින්නි වගේ උඩුසලක් නැතුවට ප්‍රශ්නයක් නෑ. ඇතිනිට යෝගාචර වෙන්නත් බෑ, අටසිල් ගන්නත් බෑ, පැවිදි වෙන්නත් බෑ. එහෙනම් ඇතින්නේ දක්වම් බානවා කරතයි. හිතන්නේ දැන් මේ සිංහල පරිවර්තන ඇවිල්ලා තිනවා මම වහාම එවන්න. මේ ඉංග්‍රීසි එකත් ඇති. ඒ කියවලා බලන්න තියෙන දෙයට වඩා හොඳ දේ තෝරනවායි කියන එක ඇබ්සලියුට් ඉහළම කෙලවර නෙවෙයි. ඒක මේ මේ මෝඩයාගේ වැඩක් ඒක. අපිට තියෙන ඊගාවට හොඳ ඒක. ඒකට කියන්නේ සාපේක්ෂතාවය කියලා. ඒ නිසා මේ වගේ බැරි දේවල් ගැන හිතන්න යන්න එපා. එහෙම බැරි දෙයක් ඇත්තෙත් නැහැ. ඕගොල්ලෝ කවදාකවත් හිතන්නේ නැහැ මම මමගේ කාලේ දැක්කනම් මම අගේ මේ පැවිදි වෙයි කියලා. තාම තාම පැචාලට ළඟ ඉන්න කට්ටියට හිතා ගන්න බෑ මේ දැන් කම්මට්ටනාචාරිලා උඩ උඩ ගිහිල්ලයි කිය. මටවත් ඒ සාසයක් තිබුණා මම අමට ධම්මිකාම රුකම බාද්ද පැවිදුනොත් හෙට සිවුරු වටනවා. උඹට තියෙන ගාය හැටියට. ඒ නිසා මෙච්චර කාලයක් හිටපන් පැවිදි වුණත් එකයි නැතත් එකයි වෙනකන් ඉඳලා තමයි පැවිදි වෙන්න ඕනේ කියන්නේ. අවුරුදු 8ක් 10ක් ගියා මටම ඒත් අම්මට යුවර් නැහැ. මොකද මේක රැයට කන්නේ නැතුව කොහොමද ඉන්නේ කියලා. ඒ නිසා ඔය අපිට හිතන්න බැරි ගොඩාක් දේවල් ධර්මයේ සිද්ධ වෙනවා. Tamange ඇඟිල්ල තරමට ඉදිවෙන්ට කළන්න පුළුවන් ටික කරගෙන යන්න. එතකොට වඩා හොඳ දේ ඉබේම අතුවෙනවා. යෝනිසමනසිකාරයේ සතිය අතර වෙනස මේ කිසිම දෙයක් අපේ දැනුමක් අපිට ප්‍රශ්නයක් වෙන්නේ සතිය වඩාන යනකොට ඒ සතිය කොහොම ලස්සන දේවල් දිගහැරගෙන දිගහැරගෙන යන්නේ. අපි දන්න ওই සංකල්ප තියෙන ප්‍රශ්න තියෙන්නේ අසතියෙන් කල්පනා කරන වෙලාවට විතරමයි. නැවතත් ඒ වාක්‍යය කියන අපිට වෙන ප්‍රශ්න ඔක්කොම ඇතුලේ අසතියෙන් කල්පනා කරන වෙලාවට විතරයි. සතියෙන් කල්පනා කරනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. උත්තරයක් විතරයි හම්බ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය මෙම දින 7 තුල පැවති සති වැඩසටහනට සහභාගී වීමට ලැබීම මාගේ ජීවිතයේ ලැබූ ප්‍රබල කුසල ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස හැඟේ. සතිමත් භවයේ වැදගත්කම ඔබ වහන්සේගේ කමඨහන් උපදෙස් සහ ආදර්ශවත් ධර්ම දේශනාවලට මාගේ নমස්කාරය වේවා. අප කෙරෙහි අනුකම්පාවෙන් ලබන වසරේ සිඩ්නි නුවර සති වැඩසටහන් පවත්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. හොඳයි දඟ කරන්නේ නැතුව හිටියොත් සලකා බලන්න. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්ස අද දින දහවල් දාණය බොහෝසේ මහන්සි වී ඊතා පිරිසිදු දාණය පූජා කළද උපාසක උපාසිකාවන් කතා කරමින් ආහාර වළඳුවෝය. මීට ප්‍රධානම හේතුව ආර්ය නිශ්ශබ්දතාවයේ දොරාගොළු ඉක්මනින් නැර ගැනීමයි. කරුණාවෙන් මින්පසු noble silence අවසාන කමඨාන් සුද්ධ කිරීම වෙනතුරු රැක ගැනීමට උපදෙස් දෙනමින් ඉල්ලමු. තිරුවන් සරණයි. දැන් ඔකෙන් කියන්න ඕනේ මේ කටෙන් එකක් කරන්න කියලා ඒක වැරක. ඒකෙන් දෙක දෙකක් කරන්න කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට උදාහරණ දෙන්නේ මේමයි. බැලීමේ එක කෘත්‍යයට දෙකක් තියෙනවා. රැසීමේ එක කෘත්‍යයට කන් දෙකක් තියෙනවා. නා ගන්ධ සුන්දර වේලීමේ එක කෘත්‍යයට නාස්පුඩු දෙකක් තියෙනවා. කටෙන් කෘත්‍ය දෙකට එකයි තියෙන්නේ. එතනින් තමයි අපායන්නේ. වැඩි හරියක් අපාය යන්නේ කායික දුස්චරිත නිසා නෙවෙයි මනෝ දුස්චරිත නිසාත් නෙවෙයි චබචී දුස්චරිත නිසා. ඒකට කරන්න පුළුවන් එකම සතා මනුෂයා විතරයි. කතා කරන්න පුළුවන් එකම මනුෂයා විතරයි. හම්බෙලා තියෙන මේ පහසුකම හැම වෙලාවෙම වැඩියට පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා එකවරකට එකක් කරපම් කරනකොට කාපම්. කතා කරනකොට කතා කරන නිසා හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේස සරසන්නට මා පිපුණේ නැත හෙළ දෙර නේද මොකද්ද මොන දෙර නේද කොහොද කියලා කියලා මේ මේ කැම බේස වලට මේ මල් ගිනලා තියෙන එක කරන්න එපා. ඉතින් කරන්නේම කකා කතා ගන්න එකනේ. ඒ නිසා අර මම කනකොට කාපන්නේ නැත්තම් පිට උර යනවා. ඒ නිසා දායකයාත් කැමති වෙනවා. මේ අන්තිම රැට්ටි නිසා අන්තිම ප්‍රශ්න සාකච්ඡාවේ මරණකම්ම දාන්න පුළුවන් නම් නොබල් සයිලන්ස් එක. වරදින්නේ නැහැ. කවදාකවත් වරදින්නේ නැහැ. ඒකට තමයි අපි මේ ගත්ත දේ එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්න පටන් අරගන්නේ. එමෙ නැතුව හැංගොම දා හැටියොත් ඔක්කොම විතර එක මල්ලක දාලා හෙල්ලුවා වගේ කැඩලා යනවා. ඒ නිසා අපි දැන් ඉතින් too late අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේගේ වැඩමුළුවට පළමු වරට සහභාගී වන ආධුනිකයෙක් මේ. මාගේ අද උදේ සිදු කළ පරයන්ක භාවනාවේ අත්දැකීම් මෙසේ විස්තර කරමි. මුලින්ම පරයන්කේ සිට ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කෙලිමි. විනාඩි 20කට පමණ පසු ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් වී නොදැනී ගියේය. එතෙන් සිට හිතට එන සිතුවිලි නිරීක්ෂණය කරමින් සතිය පැවැත්විය. සිතුවිලි පහළවන විට ඒ නිරීක්ෂණය කරන විට එම සිතුවිලි නැවතී යන බව දැනගතිමි. පරිසරයේ ඇති ශබ්ද දැනුණද සතිය පවත්වා ගැනීමට හැකිවිය. එසේම ශරීරය වරහන්තර උඩුකය ඉදිරියට නැමී ඇති බවත් දත්තන දෙක එකට තද වී ඇති බවත් දැනගතිමි. උරහිසේ සහ ගෙල ප්‍රදේශයේ තද වේදනාවක් දැනුණු අතර පොස්චයක ඉරියව්ව වෙනස් කර වේදනාව අඩු කර ගතිමි. සතිය වෙනස් වූයේ නැත. වරින් වර සුදු ආලෝකය උමගක් තුලින් පෙනෙන අයුරු දිස්විය. වසරකට මෙය වරකට තත්පර 30ක් පමණ තිබුණු අතර කීප වතාවක්ම දිස්විය. මෙසේ සිට පැයකුත් විනාඩි 25කට පසු උදේ 6:25ට නැවත ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නට පටන් ගත්තේය. ඉන්පසු නැවත ඒට සිත යෙදවීමේ සතිය තවත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔතේ මේ විදිහට අර පරියංකේ ලබන ශිල්පය ඒක වැඩක් කරන ගමන් සක්මන් කරන ගමන් එහෙම නැත්නම් දත්ම දින ගමන් මූණ හොදන ගමන් කෑම කන ගමන් වගේ කටයුත්තක් කරමින් ඒක පැතිරෙන්නත් ඕනේ දෙක පරියන්කේදී මේ ඇති කරගත්ත ප්‍රමාණාත්මක වර්ධනය ගුණාත්මක වර්ධනයක් වීම සඳහා ආනාපාන වේවා කය වේවා මිටදී උත්තාම ලං වෙලා උත්සන්නව ආසන්නව බැලීම හරහා ධර්ම ඕජාව වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දෙපැත්තම යන්න මේ වගේ අත්දැකීමකින් අපිට ආත්ම ශක්තියක්, ධෛර්යයක්, චිත්ත ශක්තියක් ලැබෙනවා. හැබැයි ඒක ශිල්පීය ක්‍රමයට පතුරවන්න ඕනේ. පරියංකේක සක්මන්ට බැඩවට දානවා. පරියංකේදීත් අරමුණක් දැක්කොත් සතුටු වෙන්නේ නැහැ. ඊට වැඩිය තව උත්සන්නව ආසන්නව බලන්න. බලන්න ගියාට පස්සේ ඒකේ ගොඩක් ධර්ම රසය වැඩි වෙන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස ඊයේ රාත්‍රී ධර්මදේශනාවේදී ස්වාමීන් වහන්සේ සඳහන් කළා විතක්ක සහ ਵਿਚාර ගැන. ආනාපාන සති භාවනාව කරගෙන යන විට විතක්ක සහ ਵਿਚාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණ කෙරෙහි හිත පවත්වාගෙන යාමද විතක්ක සහ ਵਿਚාර නැති වෙනවා කියන්නේ කිසිවක් ගැන සිත යොමු නොකරන අවස්ථාවක්ද? ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පහදා දෙන ලෙසට. තෙරුවන් සරණයි. ඔය විතක්කය කියලා කියන්නේ ආස්වාසය වෙන වෙලාවේදී ආස්වාසයට හිත නංවන්න පුළුවන්. සද්දෝට වේදනාවට යන්නේ නැතුව ඒකට හිත නංවනවා. විචාරය කියලා කියන්නේ මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා විචාර බුද්ධියෙන් තේරුම් ගන්න. ඊට පස්සේ ප්‍රස්වාසයට යනකොට දැන් අර වගේම චිතක් එනගිනවා දැන් මේක ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය සද්දයක් වේදනාවක් හිතවිල්ලක් නෙවෙයි කියලා ඒක දැනගන්න. ඊට පස්සේ මේක ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය කියලා ආස්වාස ප්‍රස්වාස දෙක අතර වෙනස දැනගන්නවා. අන්නේ විදිහට සවිස්තර දැනුමක් කරලා ටික වෙලාවක් යනකොට විශේෂයෙන්ම සාර්ථක යෝගාවචරෙග්ගේ ආනපන ගිවිල ගියාට පස්සේ ආනාපාන වෙන බව දන්නවා. නමුත් අර තරම් විස්තර මොනවාක්වත් දන්නේ නැහැ. සමස්තයක් පේන්න පටන් ගන්නවා. අනායාසෙම වැඩේ යනවා විතක්ක ਵਿਚාර අවශ්‍ය කරන්නේත් නැහැ. හුස්මත් වැටෙනවා, ශබ්දත් ඇහෙනවා, වේදනත් ඇහෙනවා. ඉන්න බවක් දන්න ඔක්කොම තියෙනවා. දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒකට එකට හිත යොමු කිරීමක් නැහැ. එතකොට සමස්තයට හිත යොමු කිරීමක් තියෙනවා. එතකොට අපි කියනවා හැබැයි ඒක වැරදිල්ලක්වත් පරදිල්ලක්වත් අසාස්ත්‍රකත්වයක් නෙවෙයි. සාර්ථකත්වයේ හරහා සමස්ත පිළිගන්නලා ඇසෙන ආයසරයක් කනපාන පේනවා නම් ආයසරයක් අපි අවශ්‍ය නම් ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන නිසා පිටක්ය කියලා කියන්නේ මෙනෙහි කිරීම කියන සිංහල වචෙන් දාන්න පුළුවන් ලේබල් කරනවා කියනවා. විචාරය කියලා කියන්නේ විනාරමක වෙන්කොල්ල අඳුර ගන්න. විචාර විචාර බුද්ධියක් දාලා බලනවා කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙම වැඩමුළුව පුරා කළ කමඨහන් සුද්ධ කිරීමත් ධර්මදේශනාත් පොදුවේ සියලු දෙනාටම කළ ඒවා වුවද ඒවා මාගේ භාවනාවට අදාළ හුදෙක් මටම පැවසූ ඒවා ලෙස දැනුනි. ඒ පිළිබඳ ඔබ වහන්සේට ඉතා කෘතඥ වෙමි. තවද මෙම වැඩමුළුවේ අතුරුඵලයක් ලෙස අවුරුදු 20කට 25කට පසු සිංහල අකුරු වලින් වාර්තා ලිවීමට අවස්ථාවක් ලැබුණා. එහිදී ඒ සඳහා මහත් සතියක් අවශ්‍ය බව වැටහුණේ නන්න ලල ආදී අකුරු නොගැලපෙන ආකාරයට පාවිච්චි කරන බව දැනුණු පසුවයි. මෙම වාර්තා නිවැරදිව කියවීම පිළිබඳව ජයන්ත ජයන්ත මහතාට පින් සිද්ධ වන අතර හුදෙක් මෙම වාර්තා ලිවීමේ අවස්ථාව සිඩ්නි වල සිටින අපට ලබා දීමට හෝ නැවත නැවතත් ඉදිරි වසරවලදී සිඩ්නි නුවරට වඩින ලෙසට වහන්සේ ඉතා බැගෑපත්ව මහත් ගෞරවපූර්වකව දෙපා නැමද කරන ආයාචනයකි මෙය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. මම දිගටම අවුරුදු 65ම සිංහලෙන්මයි ලියලා තියෙන්නේ ඒත් වර්ධින. ඉංග්‍රීසියෙන් කියලා නෙවෙයි. ඒ සිංහලෙන් හොඳට ලිව්වත් ජයන්ත වරද්දලා කියවනවා. නැරද දෙක තුනක්ම මට ආවුණා. මම ඉතින් කියන්න ගියේ නෑ මොකද අපි මේ භාෂා පන්තියක් නෙවෙයි අනිතික මාගෙත් ව්‍යාකරණ එච්චර හොඳ නෑනේ. මට ඒ නිසා ඒ ව්‍යාකරණ පිළිබඳව මට ව්‍යාකරණං අකරණං තණ්ඩුල මේව කාරණං කියලා කියලා තියෙනවා. තණ්ඩුල කියන එකට බත් වලට ව්‍යාකරණෙන් ඇති වැඩ නෑ. බත් ටික තමයි ඕන කරන්නේ. ඒක නිසා ওই ගානේ ජාම් බේරගෙන අපි යන්. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සතියක භාවනාවෙන් පසුව noble silence gates කලින් මේ විවෘත කිරීම හේතුවෙන් attention එක කතා කරන දේවල් වලට පුද්ගලයන්ට ශබ්ද වලට අහුම්කන් දීමට සිදුවීමට සිදුවීම නොලැක්විය හැකි විය. මේ හේතුවෙන් ඔළුව කැරකෙන ඔක්කාරයේ පැමිණ පැමිණ ස්වභාවයක් සමගම පපු පෙදෙසට අත මිටමලවා හයියෙන් ගැසුවාක් මෙන් මහත් අපහසුතාවයක් ඇතිවිය. ඉල්ලීම කාරුණික ඉල්ලීම මෙවැනි වැඩසටහන් අවසාන වනතුරු නෝබල් සයිලන්ස් ගේට් විරුද්ධ නොකරන ලෙස කරුණාවෙන් ඉතාමත් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේගේ උපදෙස් පතමි. ප්‍රශ්නය මෙවැනි අවස්ථාවල දුකට මුහුණ දීමට සතිය කොතැනට යොමු කළ යුතුද? යෝගීන්ට කම්ප්ලේන්ට් කිරීමක් නොවේ. මේක තමයි සසරේ ස්වභාවය සෑම විටම දුක පැමිණේ. ඉන්න විට බල. ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සම්පත් පදමි. තෙරුවන් සරණයි. මම ඒ දවසකේ පණ්ඩිත ස්වාමීන් ඇහුවා ඒකට අපේ ගුරුන්නාන්සේ ඒකට Tamanට කතා කරන්න වුණොත් ඒ වෙලාවේදී මේ මෙතන උගුරේ ভাইබ්‍රේෂන් එකට හිත තියන්නේ කියලා. කියන්න ඕන දෙයක් මිනිසයා කියාවි මොකා තමම තමයි කතා කරන්නේ මොකක් කතා කරනවා කියලා දන්නේ මේ ভাইබ්‍රේෂන් එකට හිත තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක සාමාන්‍යයෙන් කරන්න යන්න එපයි කිව්වා. ඒක කරන්න අමාරුයි කියලා. ඒක සාමාන්‍ය යෝගාවචරයට කරන්න අමාරුයි. ධම්මික ආමතුමුත් ඒ දවස්වල මම යුනිවර්සිටි එකේ ඉන්න කාලෙම අවකට පස්සේ ගියා මම ලෙක්චර් එකක් අහනකොට හෝ තමයි සෙමිනා එකක් කරන වෙලාවදී කොහොමද කරන්නේ ඊට පස්සේ කෝ වැඩි ඔයලාට ගන්න එපා මොනක්වත් වැඩ නැතුව සියල්ල අතහැරලා දාලා අත පිට තියාන කරන එක ඉතින් පුරුදු කරලා ටික ටික ටික ටික ඉස්සරහට යනකොට තමයි පුළුවන් වෙන්නේ වගේ දෙයකට යන්න ඒක ටිකක් මේ උසස් පෙළ පාඩමක් වගේ එකක් නමුත් මේ ගුරේ ভাইබ්‍රේෂන් එක තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ මම කියුවා මේ ධම්මචර්ය චාමරක පොතක් තිබ්බා ගිය සත වර්ෂයේ. ලෝකෙම හිටපු වීරයෝ සී දෙනෙක් එක්කෙනෙක් උපත්තියෙම ගොළු. නමුත් පුදුමාකාර දේශන දෙන්න පටන් අරගත්තා. දේශන දෙන්නේ කොහොමද? යාගේ ආයම්මා මෙතෙන්ට අත තියෙනවා. මෙයා ආයම්මගේ උගුරට අත් තියාගෙන. ඒතර කවුරුහරි ප්‍රශ්නයක් ආවම ආයම ඒක කියනවා. කියනකොට මෙයා ভাইබ්‍රේෂන් එකෙන් කියන මේක තමයි ප්‍රශ්න කියලා. ඊට එයා මොනවද කියනවා. ඒ කියන එක ආයම අල්ලලා කියනවා. එයාට එයා කියන්නේ මොකද්ද උඹලට මේ කතා කරන්න පුළුවන් වෙලා මෙච්චර දුකක් තියෙනවා. මට කතා කරන්න බැරුවම ජොලියේ ඉන්නවා. මට කතා කරන්න මට ඇහෙන්නෙත් නැහැ. බලම මම අද ලෝක ස්ටේජ් එක නැගලා උඹලට උත්තරක් දෙනවා. උඹලට මේ දෙකම තියාන උඹලා එක ප්‍රශ්නයක් කරගන්නවයි කියලා අන්තිමට මේ ජාතික වීරෙක් ඒ නැත්තම් මානවයාගේ වීරෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතෙන්දි ගිහිල්ලා තියෙන කතාව මේ අන්තිමට ඒක මොකද්ද මත ප්‍රකාශ කරන එක තමයි මේ ආයම්මක නොලෙජ් එක තමයි ගිහිල්ලා තියෙන්නේ ඇත්තටම. ඒ කවුරුත් හැබැයි ඇටෙන්ෂන් එක තියෙනවා මේ කතා කරන බැරි කෙනෙක් කතා කරන්නේ. ආයම්මගේ පොලිස් පොලිස් වෙලා අවිල්ල තියෙනවා. කෙසේ නමුත් කතාව ගිහිල්ලා තියෙන්නේ උගුරට අත තියලා ভাইබ්‍රේෂන් එකෙන් කියන එකයි මට කියන්න ඕන. අතිගරු ස්වාමීන් වහන්ස ඊයේ අවසන් සහ අද උදෑසන පරයන්ක භාවනා අධ්‍යක්ීම ඉදිරිපත් කරමි. යම්කිසි හේතුවක් නිසා භාවනා අතර හා පිටතදී විටින් විට හද ගැස්ම ඉතා වේගයෙන් සිදුවන බව පසුගිය දින කීපයේදීම නිරීක්ෂණය කළෙමි. මේ නිසා භාවනාවට හිඳගත් විටද ආශ්වාසය සහ ප්‍රශ්වාසය බොහෝ සිහින්ව තිබුණත් හද ගැසීම තදින්ම දැනෙන නිසා දැනෙන නිසා සංසිඳීම සිදුවන්නට පැයකට ආසන්න කාලයක් ගත විය. අද උදෑසනදී මට හැඟෙන අයුරින් විනාඩි 45ක්වත් ගතවන්නට ඇත. අරමුණ සංසිඳුණු පසු අවස්ථා දෙකෙහිදීම සිත අනිමිත්ත සමාධියකට පත්විය. ඊයේ හැන්දෑවේ පැය දෙකක් පරයන්කේ ගත කළ අතර ශාලාවතර ශබ්ද බොහොමයක් සහිත කලබලකාරී ස්ථානයක් වූයේ මා හතත් අටත් අතර බ්‍රේක් එක තුලද දිගටම භාවනාවේ යෙදෙන බැවින්. ඒ මගේ වරදක් මිස සංවිධායකයන්ගේ වරදක් නොවේ. එහෙත් සමාධිය පවත්වා ගන්නට මට තරමක වෑයමක් දරන්නට වූයේ අවට ශබ්ද වඩා තදින් ඇසුණු බැවිනි. මේ අතර white noise වැනි ශබ්දයක් නිදසුණක් ලෙස රූපවාහිනී විකාශයේ නැවතී තිත් වැටෙන විට ඇසෙන ශබ්දය වැන්නක් සමාධිය සමග ඇරඹී දිගටම පැවතිනි. විටින් විට ආලෝකයන් මතුවී නිවී ගියේය. ඊතා කෙටි කාලයක් තුල අතිදීප්තිමත් බුදුරූ දිස්වනද අනිත් සම්පූර්ණ කාලය අනිමිත් හිස් අවකාශයක් විය. එය තිරයක් සේනව සම්පූර්ණ හිස් කරවල අවකාශයක් සේවිය. වරික මා ඇතුළත අවකාශය හා පිට අවකාශය එකක් බවට පත්වනු දුටුවෙමි. නමුත් එයින් පසු වෙනසක් වූවාදැයි එතරම් පැහැදිලි නැත. අද උදෑසන පැය කහමාරක පරයන්කේදී අනිමිත්ත සමාධිය දිගටම පැවතිනි. white noise තිබුණේ නැත. වරක් හෝ දෙවරක් පමණ දීප්තිමත් ආලෝකයන් මතුවන්නට වෙත් නැතිව ගියේය. දිගටම හිස් අවකාශයේ පැවතිනි. ඊටාම නිවුණු හැඟීමක් වත් අවට ශබ්ද පැහැදිලිවම ඇසුනේ. ඊටාම ආසන්නේ ප්ලේන් එකක් බොහෝ පහතින් ලෑන්ඩ් කරන්නට තරමට ගිය බවක් ඇසුනේ. ඊනාචට විශේෂයෙන්ම ඔබ වහන්සේට ලියන කමඨහන් විස්තරය රනින් කමෙන්ටරි එකක් වුවද ඇතුළතද දැඩි නිහඬ නිසල බවක් ඇතැම් විට අත්දකින්නට හැකිවිය. හදවත ගැස්ම ඉතා වැඩිහින් නැති බව මේ ලියන මොහොතේද අටහපොදේ අටහමාරට දැනේ. දින දෙකකට තුනකට පෙර භාවනාවේදී මේ අපහසුතාවයේ සමග හුස්ම ගැනීම ඉතා වෙහෙසකර අත්දැකීමක් විය. පපුව මැද යමක් හිරවි ඇතිසේ දැනුනි. ඉන්පසු සෑහෙන වේලාවක් යනතුරු ප්‍රාශ්වාසය සහ සමග හදවත මිරිකි. ලේ පිටට වැగిරෙන්නක් වැනි හැඟීමක්ද තරමක දැඩි වේදනාවක්ද මනෝරූපයක්ද විය. පපුව මැද ප්‍රදේශයේ සියුම් වේදනාවක් භාවනාව තුළදී සහ පිටදෙදී වරින් වර දැනුණත් ස්වාමින් වහන්සේගේ භාෂාවෙන් රාජා හෝ මා හෝ ගංගා හෝ කියා සතිය වැඩිවීමටම මගේ උපරිම උත්සාහය දැරුවෙමි. දීර්ඝ විස්තරය සමාවන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවායි දෙපා නැමෙත ප්‍රාර්ථනා කරමි. කර්ණුල් දෙකක් හිතනවා කියන්නේ කියලා එක තමයි අපි යම් වෙලාවක නිස්සද්ද පරිසරයක් බලාපොරොත්තු වෙච්ච වෙලාවක ඒක නොලැබුණාම අපිට තේරෙන පටන් ගන්නවා මේ කතා කරන තියෙන හැකියාව හෝ සද්ද කරන තියෙන හැකියාව මත තව කෙනෙක් ඒ කරන දේ කවදාකවත් අපිට කරදර කරන්න නෙවෙයි කරන්නේ. නමුත් අපිට ඒක නැත්තම් හොඳයි කියලා හිතෙනවා. නමුත් අපි භාවනා නොකරන වෙලට අපි කරන කතාවල් ගැන අපි කරන සද්ද ගැන අපිට කවදාකවත් හැඟීමක් නැහැ. ඒ නිසා කවදද අපි මේ අනවශ්‍ය සද්ද නතර කරලා එහෙම නැත්නම් මේ පරිසරයේ දූෂණය සද්ද දූෂණය නතර කරන්න ඉගෙන ගන්නේ එදාට අපිට ආනිසංශයක් විදිහට නිස්සද්දතාවය ලැබෙනවා. එතකොට මේ අපි එකපාරට ගිල බ්‍රේක් ගහලා ඉවර නැත කෙරුවට අනෙක් කට්ටිය නැතර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරනවා. ඉතින් කරනකොට ඒගොල්ලෝ කරන්නේ අපිට කරදර කරන්නේ නෙවෙයි. අපි මේ ඉතිසර කී තරම් කාගේ හරි නොදන්න කෙනෙක්ගේ භාවනාවට බාධා කරලා නැද්ද? සීමාවක් නැහැනේ අපිට මේ කතාව කියන එක. ඒ වගේ මේ දිනදා වැඩ කරනකොට සද්ද අඩුවෙන් කරනවා කියන එක SMS කියන එක මේ වගේ වැඩමුළුවට આવොත් විතර තේරෙන්නේ slowly mindfully silently කියලා. ඒ නිසා ඕනම තැනකට ගිහිල්ලා Taman SMS දාලා වැඩ කරන්න ගත්තොත් ඉබේම පරිසරය තැම්පත් වෙනවා. ඒක ටීචර්ස්ලා හිටන් කියනවා අපි ළමයින්ට සත්‍ය උගන්වන්න කියලා දැනුයි දන්නේ අපි පන්තියේ හැතරෙන්න ඕනේ ආකාරය කියලා. ඊට පස්සේ දිවෙන්ඩේට සඳහන් කරලා තියෙන විදිහට මේ ශාරීරියේ වෙන්න නොදෙයි කිච්ච විදිහේ ඊටාම සියුම් දේවල් ඇම්ප්ලිෆයි වෙලා පේන්න පටන් ගන්නවා. ඒව අපිට වෙන වෙන දණන් ඇත්තට හිතනවා බ්ලඩ් චෙක් කරන්න ඕනේ, හයි බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරන්න ඕනේ, දැන් ඩයබටිස් චෙක් කරන්න ඕනේ ගොඩාක් පීචිකාවක් එනවා. නමුත් සතිමත් එක්කනට පේනවා මේක තියෙනකොට සතියේ වඩන්න ලේසි. මනමුගේ පෑදිලා තියෙන නිසා ශරීරයෙන් එන හැම දෙයක්ම ඇම්ප්ලිෆයි වෙනවා. දිවට පොඩ්ඩක් උනා රසක් තිබ්බත් ඒක මුළු ශරීරේ පුරා පැතිරෙනවා. පුංචි දෙයක් ආවත් ඇදිච්ච රබානකට තට්ටු කරා වගේ යන්න පටන් ගන්නවා. ඉතින් දක්ෂ යෝගාවචර ඒක සතිය වැඩි වීමට ආහාරයක් කරගන්න. දන්නේ නැති එක්කනට ටෙන්ෂන් එක නගිනවා. බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා. මේ මොකද වෙන්නේ කියලා දන්නේ නැති නිසා. ඒ නිසා සතිමත් එක්කනට මේක බේතකොත් වෙනවා, ගුරත් වෙනවා, වෙදත් වෙනවා. තමයි ලෙඩත් වෙනවා. ළඟ සර්කල් එකකින් එහෙම උත්තරේ එකකින් එක නලිෆයි වෙලා යන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේ සෑම ලෙඩකටම උත්තරේ කාලේ විතරයි. දුරට කාලේ ටික දුන්නොත් ඕනම ලෙඩක් සනීපේට. අපිට වෙලා තියෙන්නේ අපි ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා ඒකට කලබල වෙලා නැත්නම් අල්ලපු කෙනමනුෂ්‍යගේ ලෙඩක් ආවත් කලබල වෙලා ඒක මහ විශාල අවුලක් ඇති කරනවා. ඒ අවුල වැඩි මූලික ලෙඩේට වැඩි වෙනවා. ඒ නිසා කාලයට ඉඩ දෙන්න ඔය ඇඟෙන් දැනෙන මේ පුංචි පුංචි හැම දැනීමක්ම භාවනාවේ දරුවෙක් විදිහට සත්‍ය ප්‍රතිඵලයක් විදිහට සාදර වුණොත් අපේ ශරීරේ පාවිච්චි කරලා තියෙන කොච්චරක් නොදැනුවත්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස අද දින සක්මනේදී හා පරයන්කේදී සතියෙන් සිටීමට ඉතාම අසීරු විය. නමුත් මම නැවත නැවතත් වීර්යය වඩා සතියෙන් කාර්යයන් කිරීමට උත්සාහ කළෙමි. නමුත් විටෙන් විට කතා කිරීමට සිදු වූ නිසාත් අනාගතයේ එන වැඩපිළිවෙළව නිතර මතක් වන්නට විය. එසේම සිත තුළ කීප දෙනෙක් එක විට විවිධ දේ කතා කරන බවද වැටහුණි. මේ දැඩි පීඩාකාරී වූද මෙය ප්‍රකෘති தත්ත්වයේ බවත් එයට විරුද්ධ වී කිසිදු පළක් නැති බවත් තේරුම් ගියද ඒ පිළිබඳ නොසිතා මම දැන් මෙතන සිටීමට දැඩි අපහසුතාවයක් ඇත. විශේෂයෙන්ම සිත තුළ කීප දෙනෙක් එකවිට කතා කරන බව එදිනදා ජීවිතයේදී ඇසීම මහත් කරදරයකි. එය සමසිතින් බැලීමට උත්සාහ කිරීම මහත් වෙහෙසකි. යම් පිළීමක් ඇතොත් කරුණාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ කියන්නේ ගණයා කෙරෙහි සහ කුලයා කෙරෙහි බැඳිලා ඉන්නවනම් මේක තමයි හම්බෙන්නේ. ඒ නිසා තමයි අවශ්‍ය නම් විවේකය. විවේකයෙන් තන තමන් යනවා මිසක් විවේකේ ඉම්පෝට් කරන්න බෑ. ඒ නිසා විවේක තැනකට යන්නේ ਸਰවචනංශයේ සඳහන් කරලා තියෙනවා මම කැළිය තනියම ඇවිදිනකොට ගව්වක් පමණ ප්‍රදේශයේ කවුරක්වත් ඉස්සරහ පේන්න නැත්තම් ගව්වක් තන ප්‍රදේශයේ මට පිටිපස්සේ කවුරක්වත් පේන්නේ නැත්තම් මට අවශ්‍ය වලට මූත්‍රා කරන්න හරි පුළුවන් කියලා. මල පහ කරන්නත් පුළුවන්. බුදු කෙනෙක් බලාපොරොත්තු වෙන විවේකේ. ඒ නිසා මම කෙවුලන් වාගේ කෙවුල කියන මාළු කඩේ වගේ කතා කරන කෙනෙකුට කිසිම තැනකට කැමති නැහැ කියලා. ඒ නිසා සරුවචනාංශය යම් තැනකට එනවනම් අන්‍ය තීර්ථකයෝ පවා කියනවා සරුවචනාංශය වඩිනවා. උන්වහන්සේ නැවත නැවත වැඩිවීමට කැමති වෙනවනම් නිස්සද්ද වෙයල්ලා. සද්ද කරනවා නම් උන්වහන්සේ වඩින එකක් නැහැ කියලා. ඉතින් සරුවචනාංශය ගිය ගමන් අහන්නේ මං එනකොට මොකක්ද නැතර වෙච්ච කතාව කියලා. ඉතින් නෑ නෑ මේක ඒක වැඩක් නෑ. ඔබ වහන්සේ අපිට නැවත නැවත වඩින්න නම් අපි නිස්සද්දව ඉන්න. අපි නිස්සද්දව ඉන්න ඕනේ කියන එක. ඒක මේ මේ බුදුහාමුදුරන්ගෙන් බෝ වෙන ලෙඩක් වගේ. මේ නිස්සද්ද භාවය කියන එක. ඉතින් ඒක තමයි මේ ජීවන සමාජයේ IT ටෙක්නොලොජි එකේ කාබාසිනිය කරලා තියෙන්නේ. කාබාසිනිය කරලා තියෙන්නේ. මං ගිය පාර ගිය වෙලාවේ ගියා ටයිම් ස්ක්વેර් එකට. නිව්යෝක් වල. හැම පැත්තෙම චිත්‍ර. හැම පැත්තෙම සද්ද. ඒ ටවර් හැම එකක්ම වැඩ. කොයි පැත්ත බලනවද කියලා බලලා ඉවරයක් නැහැ. ඉතින් බුද්ධුම හිතනවා එහෙම නගරයක පැයක් ඉන්න මනුස්සයට කොච්චර තෑගි දෙන්න ඕනද කියලා. මේ විවේකයෙන් පැත්තකටලා ඉන්නවට එදිදී ඒක ඒක තමයි මේ දියුණුව කියලා යටිදල පහසුකම් කියලා ටෙක්නොලොජි කියලා කනෙත් ගහගෙන ඇහැට අද්දාගෙන ඒ දිහා බලනකොට මට එනවා පව් අනේ මේ අපායට ගියත් මෙහෙම දුකක් නම් වනේ වන සිව්පාවකටවත් නොවේවා කියලා මට හිතෙනවා. ගරු ස්වාමීන් වහන්ස ඊයේ සවස් සක්මන් භාවනාවෙන් පසුව පරියංක භාවනා සඳහා වාඩි වුනිමි. සිත වෙනදාට වඩා අරමුණේ පිහිටුවා ගත හැකි බව දැනුනි. සිත සෙමින් සතියේ පිහිටුවා සිටින විට නාසයේ ඇරඹුමත් සමග හුස්ම ඊතා ඉහළින් ඊතා තදින් ඉහළ පහළ ගන්නා බව දැනුනි. එකවරම හුස්ම නිකන් තදින් ගන්නා බවද දැනුනි. හුස්ම උඩක සිට පහළට අරින බවක් දැනුනේ. අතහරින බවක් දැනුනේ. දහඩිය ගලා ආවේ. ටික වේලාවකින් මේ කලබලකාරී බව නොදැනිනි. සිත ක්‍රමයෙන් සැහැල්ලු වී කැන්වස් එකක් දිහා බලා සිටිනා වගේ දැනුනි. මේ කීප වරක් සිදු වුණු අතර එනම් තුන් හතර වරක් සිදු වූ අතර වරක දීප්තිමත් ලෙස දැනෙන්නට විය. මා අඩනින්දේ පසුවන්නාක් මෙන් දැනුනි. මා ඉඳගෙන සිටින ඉරියව්ව වෙනස් කළේ යම් ලෙසකට හුස්ම ගැනීමේ බරගතිය මා වාඩි වී සිටින ඉරියව්ව මත බලපවත්වනවාද යන්නයි සිතන නිසැලෙසිනි. මේ සඳහා උපදේශක් කරුණාවෙන් ඉදිරිපත් කරන මෙන් නිල්ලමි. ඔබ වහන්සේට අප සැමගේ ධර්මඥානය දිනු කර ගැනීම සඳහා ලැබුණු උපදෙස් මාලාව ඊට අගේ කොට සැලකමි. සංසාර දුකින් එතර වීමට සතිය දිනු කර ගැනීමම ගැනීමම මිස අන්මගක් නැති බව පැහැදිලිය. ඔබ වහන්සේට තුනුරුවන් සරණයි. දීර්ඝාෂ පතමි. මේ භාවනා වැඩමුළුව සාර්ථක කරගෙන යාමට උපකාරී වූ සෑම අයුරින්ම සැප පහසුකම් සැපිය වූ අපේ සංවිධායක මණ්ඩලයට හදපිරි ස්තුතිය පිරිනමමි. තෙරුවන් සරණයි. මේක දිහා බලාගෙන ඉන්නකොට ඒ ඇඟ විසින්ම හිත විසින්ම වචනේ විසින්ම මොකද්දෝ ක්‍රියාකාරකමට යනවා. ආයේ ආ විසින්ම නැතර වෙනවා. ආයේ ක්‍රියාකාරකමට යනවා. ආයේ විසින්ම නැතර වෙනවා. ඉතින් මේකට අපි පුළුවන් තරම් මම අයින් කරලා බලහින්ද ගියත් ඒකේ නිතරම ඉහළ පහළ යන උච්චාච භාවයක් තියෙනවා. ඒ උච්චාච භාවය සමානලාට රෝගකාරකයි නැත්තම් පැත පැතජඩි. පැතටි මේකද කියන්නේ රෝගකාරක වගේ. නැත්නම් ඒ ශරීරේ හැටි. එහෙම හොඳටම පැතොලොජිකලි එනවනම් ඇඟේ තියෙන ලෙඩක් සුව වෙන වෙලාව තමයි. ඒ රිලීස් වෙන්න පටන් ගත්තට පස්සේ පෙඩ් අප් වෙච්ච එනර්ජි එක එකපාරට නගිනවා ආයෙ තැම්පත් වෙනවා. ආයෙ නගිනවා ආයෙ තැම්පත් වෙනවා. හැබැයි දෙවෙනි සැරේ නගින එක පළවෙනි සැරේ විතර වෙන්නේ නැහැ. ඊට තුන්වෙනි සැරේ නගින එක දෙවෙනි සැරේ වගේ වෙන්නේ. ඒක දිහා බලනකොට ඒකේ තැම්පත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම ලොකු කරදරයකින් අරගෙන ලොකු පීඩාකාරී තත්ත්වයක් වේව් එක ඉවර වෙනකම්ම ගියොත් ලොකු සාන්තියක් හම්බ වෙනවා. හැම වෙලාවෙම පොඩි පොඩි ඒවා සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් ගණන් ගන්න ආසස් ප්‍රසවාසය වගේ. තව දින්දපු ගමන් තද ඉමෝෂන්ස් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තද ඇඟ රත් වීම, වේදනා. ඊට බලා හිටියාම එහෙම දෙසටක් විතර එහෙම වෙලා යනතර වෙනවා. මේ අතරමැද මොන බෙහෙතක් කෙරුවත් සුව වීම නතර වෙනවා. මේ ස්වභාවිකයෙන් සිද්ධ වෙන්න හදන මේ දේ බාධා කිරීම තමයි මේ අපි වේදනානාශක දාලා මේ එක එක කැලි කැලි කපලා අයින් කරලා කිරුවට පස්සේ ශරීරය අර ස්වභාවික සුවසේවාව නතර වෙනවා. ඒක තියෙන්නේ ඒ වෙලාවේදී වෙන්නේ හීලින් එකක්. ඇතුලෙන් ආපු එක රිලීස් වෙන්න පටන් ගත්තා. ඒකට එහෙම අවසාන දක්වම යන්න දෙන්න. ඊට පස්සේ ලොකු සාන්තියක් වෙන නිසා කියන ලොකු වේදනාවක් සත්‍ය භාවනාදී ආවන ලොකු විපස්සනා ඥානයක් හම්බ වෙනවා. පොඩි වේදනාවක් ආන පොඩි වේදනාවක් පොඩි විපස්සනා ඥානයක් තියෙනවා. ඉතින් අපි වේදනාව විදලා මගදී නතර කෙරුවොත් ඉතින් අර විඳින්න තියෙන විදලා ඉවරයි. ඒ නමුත් ලැබෙන තියෙන ලාභ නැතු වෙනවා. ඒක ඉවර වෙනකම් බලාගෙන පුළුවන් නම් ඒ සාන්තිය ලබා ගන්න පුළුවන්. හැබැයි මේකට හේතු හොයන්න යන්න එපා. හේතු දල වශයෙන් කියනවා කර්මජ හේතු, චිත්තජ හේතු, උතුජ හේතු, ආහාරජ හේතු. කෙසේ නමුත් හොඳට මතක තියාගන්න මේ රෝගයක් සොයීමක් වෙන්නේ මේකට ධම්ම තෙරපි කියලා කියනවා. නැත්තම් කියනවා නොමිලේ හම්බ වෙච්ච මේ ස්පා එකක් එහෙම නැත්තම් අභ්‍යංගනයක් මසාජ් එකක් වගේ. පුළුවන් ගම මසාජ් කරලා තැලලා. එහෙම නැත්නම් අපි ගිහිල්ලා මේ ස්ටීම් කරලා නතර කරලා දාන වගේ මේක වෙන්න දෙන්න පුළුවන් නම් ලොකු හීලින්ග් එකක් වෙනවා. අවසරයෙන් කලින් කියපු ප්‍රශ්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මම එකෙන් අදහස් කළේ මොකද ප්‍රශ්න මොකද්ද? අර කීප දෙනෙක් ඔලුවේ අර කතා කරන ඒ ඉන්ටර්නල් chat එක මේ කියන්නේ එදිනෙදා ජීවිතේදී හැමතිස්සෙම කියන්නේ මට නෝට් වෙනවා ඒක නතර කරන්නේ කොහොමද කියලා. ඒකට කියන්නේ එනයි නතර කරන එක නෙවෙයි නෝට් වෙන එක අපි දැනගන්න ඕනේ සතිය කියලා. ඒ කියන්නේ මට ඕනේ නැති වුණාට මේ ඇතුළේම නාටක මේ නළුව වර ගානක් කියන නාටකමක් යනවා. මට බලන්න නැතුව කරන්න දෙයක් නැහැ. බලන එක තමයි මම කරන්නේ. හැබැයි භාවනා කරුවේ නැත්නම් ඕක අපි මේ නෝම් එක විදිහට පාර ගන්න. හේටි යනවා. භාවනා කරනකොට තේරෙනවා මේ උසාවියක ඉන්නා වගේ නාටකන් ශාලාවක ඉන්නා වගේ දිගට යනවා. මේක සතිය පිහිටවන්න අරමුණක් කරගත්තොත් මොකද වෙන්නේ? ඒක එනකොට දැනගන්නවා මම මේක මේක සතිය අරමුණක් කරගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකට හේට් එකක් තියෙන නිසායි ඒකට ද්වේෂයක් තියෙන එක තමයි මේ මේක අරමුණක් කරගන්න බැරි වෙන්නේ. ඒ නිසා ඒක එනකොටම ඒකට තියෙන නුරුස්නා ගතිය නුරුස්නා ගතිය කියලා තමයි ඒකට කියන්නේ මේ ඉරිටේෂන් එකක් එන්න පටන් ගන්නවා. හිතේ ඉරිටේෂන් එක ඒක සිද්ධියක් නේද මේකට ඇතුක මේ හිතේ ඉන චතර කියන මේක එනකොටම සතිමත් වෙන්න අපි ඇලාම් එක සෙට් කරලා තියාන හිටියොත් අපිට තවදාරි තේරෙයි මේක ද්වේෂ කරපු නිසා තමයි මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේක ද්වේෂේ නැතුව මේ සංසාරේ කොහේ ආවත් අපිට මේක තමයි ඊගාවත් පිරිමියෙක් වෙන්නකෝ රජ වෙන්නකෝ විසාකා වෙන්නකෝ මොකා වුණත් කොච්චරම තමයි ඒ නිසා ආයේ යන්න යන වෙලාවට යන්නම් කියලා ගිහිල්ලා එන්නම් කියලා යන්න එපා. මේක මේ හොදන්න බෑ මේකක් ආව හොදන්න බෑ. මොකක් ආවා. මොකද අරමුණ යොමු කරන්න කියන්නේ? ඒ ඉන චැටර් එකට ඉන චැටර් එක එනකොටම මම දැන් සතුටුමත්. නිකන් හම්බෙන එකනේ. ඉන චැටර් එක තමන් ඉල්ලලා ගත්ත එකක් නෙවෙයිනේ. ස්වභාවයෙන් එනවා ඒක ආස්වාද ප්‍රසවාස වගේ අනිච්ඡානුකෝ සිද්ධ වෙනවා. ඒක එනකොට මම ඊට පස්සේ සතුටුමත් වෙනවා. ඒක නැති කරන්න යන්න බෑ. නැති කරන්න ගිය ගමන් ඩබල් වෙනවා ඔක. එනකොට ඒක සත්‍යමත් වෙන්න අරමුණක් කරගත්තට පස්සේ ඒකම Tamanට ආහාරයක් වෙනවා. කෙල්ල එක දිහා ටිකක් වෙලා බලන් සිටීමද? ඒ බලාන හිටියත් නැතත් ඒක දිගට යනවා. අපි මෙතෙක්කල් බලලා තියෙන්නේ මේ ප්‍රශ්නේ මතුවෙන්නේ ඒකට ද්වේෂයෙන් බලන නිසානේ. එහෙමයි. ඕනේ නැහැ. ඒ උනාට හතර දිනේ කතා කරනවා. එන්නේ ද්වේෂය දකින්නේ නැහනේ අපි. ද්වේෂයේ දකින්න තාක්කල් අපි ඒක දෙය බැලිලක් වෙන්නෙත් නැහැ සතියට අරමුණක් වෙන්නෙත් නැහැ. අපි ද්වේෂයක් තියෙද්දිම එතනින් ඉරිටේෂන් එක මෙතනින් එන ඉරිටේෂන් කියලා කියන්නේ කියන්නේ මේ වෙහෙස කර තත්යක් වෙනවා. අසහනකාරී තත්ත්වේ සතිමත් වෙන්න අරමුණක් කරනවා. ද්වේෂ කරනව වෙනුවට. ඒක හරි අමාරුයි. ඒක හරි අමාරුයි. නමුත් ඒක කළ හැක්කක් ඒක තමයි ඔකට තියෙන උත්තරේ. වෙන කරන්න දෙයක් නැහැ නේද? මේක අපි ගෙන්නගත් එකක් නෙවෙයි එන දේ මෙතෙක්කල් ද්වේෂ කෙරුවා වෙනුවට වෙච්ච දෙයට එන්න සෙයිදද කියලා. බලාගෙන ඉන්න සද්දෙන් මම සත්‍යමත් බවට ආඩම්බරයක් ඇති කරගන්නවා. මම සත්‍යමත් බවට ප්‍රමෝදයක් ඇති කරනවා. ඒව ඉතින් කතා කරන්න ගත්තොත් පැටලෙන සංකර වෙනවා. අපිට තියෙන දැන් ඉන චටරයක් කරන ඉන චටරක එනකොට සත්‍යමත් වීමට අරමුණක් කරගන්නවා. ඒකල් මොකද වෙන්නේ කියලා බලන්න. උනත් අපේක්ෂා කරන්න එපා වෙන දේ දිහා බලනින. ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනා තුනකදී පහත අත්දැකීම් ලදිමි. එක එක් පරයන්කයකදී පරයන්කයකට වාඩි වන විටම සිත තැන්පත් වී ආනාපානයේ නොදැනී තිබින. සිත හිස් තැනට කඩාගෙන තබාගෙන සිටින විට සෙමින් එය වෙත වෙන අතකට ගමන් කරන්නට යන වාසිය දැනෙන්නේ. සමහර විට සිතවිලි ආරම්භයීමට වන්නට ඇත. නමුත් සිතවිලි එන්නට පෙර එකවර යමකු ඉන් ගැස්සීමක් සහිතව මා නැවත අදින බව දැනින්න. මෙවිට ඇහි ෂණික ගැස්සීමක් සහ උගුරින් ශබ්දයක් නැගේ. ඇඟේ ගැස්සීම පසුපසට ශරීරය ඇද ගැනීමකි. මෙහිදී උඩුකය තදින් පස්සට ගැස්සේ. මුළු පරියන්කේ තුලදීම සිදු වී මේවිය. අන්තිමට ගැස්සීම නිසා ශරීරයට වෙහෙසක් දැනිනි. මට සිතුනේ යටිසිත විසින් සිත සිතවිලි වලට ඇදෙන්නට තනන විට ආපසු සමාධියට ඇද දැමීමට කරන උත්සාහයක් ලෙසය. මේ නිවැරදිද? දෙවනි කොටස තව පරියන්කයකදී ආනාපානෙ තුනී වී සියුම් වී යන අතර එකවර සිතුවිලි ඔස්සේ ටිකක් දුරක් යයි. නැවත සිත ආපසු එන විට ආනාපානය නොදැනෙන අවස්ථාවට ඇවිත් ඇත. මෙසේ ආනාපානය ගෙවි යන ඉතිරි කොටස නොදකම ආනාපානය තුනී වී යන අතර සිතුවිලි දාමයකට ගොස් සිතුවිලි වලින් මිදුණු විට කෙලින්ම ආනාපානය නොදැනෙන තැනට ආ හැකිද? තුන්වෙනි එක ඒ තමාට නැතිවීම, ගෙවි යෑම අපේක්ෂා කරමින් යනවනම් ඒකට බයක්, චකිතයක් ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් වෙන්න පුළුවන්. බය නමුත් බයක්, චකිතයක් ප්‍රතික්‍රියාවක් ආපු කෙනෙක් ආවොත් එහෙම එයා ගෙවි යෑම තර්ජනයක් විදිහට බාර ගන්න. පසුබෑමක් විදිහට සිතුවිල්ලක ඒකෙන් කියන්නේ ගෙවි යෑමට සාදර හේතකින් භාවනා පටන් ගත්තොත් ඕක වෙන්න පුළුවන්. ඊට පස්සේ කෙලින්ම එනවා අර තව මම බලාපොරොත්තු තවත් තුනී වෙලා ගෙවිලා යන්නේ නැතුව තුන් ටික යන්නේ නැතුව කොහොමද ආයි සිතුවිල්ලකට ගිහිල්ලා ආයි නැති තැනකට එන්නේ කොහොමද? ඒ තමයි ගෙවා දැමීම බලාපොරොත්තුෙන් ලෑස්තිලා ගිය මනසක ඕක වෙන්න පුළුවන්. සූදානම් නැතුව මනසක් ගියොත් ඕක සංක්‍රතාවකට හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒකයි කියන්නේ භාවනා පටන් ගන්නකොට භාවනා කරේ තියෙන දෘෂ්ටිය සූදානම් ශරීරේ භාවනා පෙළ ගැස්ම තීන්දුව කරනවා. භාවනා පුරුදු කරපෙන්නාට ඔය ඔය වෙනවා කියන්නේ. හොඳයි. ඒක නිකන් අර බෝනස් එකක් වගේ ගෙවීම ටිකක් ගියා. තුනී වෙලා තුනී වෙලා තුනී වෙලා නැති වෙනවා. භාවනා ක්‍රමේ තන්නේ කර කැපිටලිස්ටික් සිස්ටමයක් තියෙන්නේ. මුල් රුපියල් ලක්ෂ 10 හොයාගත්තට පස්සේ අනිත් ඒවා දඩ බඩ දඩ බඩ ගන්නවා. ඒක පාට දුන්නා වගේ විදිහට. පළවෙනි එක හොයා ගන්නකම් කඹරන්න ඕනේ, හිඟන්න ඕනේ, අපි කියන මොනක්වත් ගණන් ගන්න. මට්ටමට ගියාට පස්සේ භාවනා කරන කාගේ වාසියට ලෝකෙ හිටිනවා. පටන් ගන්නකොට කර්මෙ හිටින්නේ භාවනාවට විරුද්ධව තමයි. ඉතින් ඒ නිසා ඒ අර පිටර සිවියක් කඩාන යනවා ටික කඩාන යනකම් අපිට සිද්ධ වෙනවා ක්‍රියාකාරකම්. ඊට පස්සේ වාසිය අතට ඕයිය තමයි. භාවනාවත් එච්චරයි කැපිටලිස්ට් සිස්ටම් එකත් එච්චරයි ධර්මෙත් එච්චරයි. ඒක අර සිවිය කඩාගෙන යන වෙලාවේ තමයි අපිට මෙතඩ් එකක්, ෆෝමියුලා එකක් බලය යෙදවීමක් කරන්න ඕනේ. ඊට පස්සේ හැමදේම සිදු වෙන්නේ වාසියට වගේ තමයි. ඒ ප්‍රශ්නේ තුන්වෙනි කොටසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. තුන්වෙනි පරියන්කයේදී මුල තුන්වෙනි පරියන්කයේදී මුලදී සිත සිතුවිලි ඔස්සේ ගොස් ඉන්පසු ආනාපානයේ ගෙවි යන අන්දම බැලීමට සිත නැඹුරු විය. එක්වර යම් කිසි හිස් අවකාශයකට සිත ගොස් විනාඩි 20ක් පමණ මෙසේ තිබිනි. එහිදී කාලය හෝ අවට ගැන දැනීමක් නොවිනි. මෙයින් එකවර මිදී කෙලින්ම වැටුනේ රළු ආනාපානයට. හුස්ම තරමක් ශබ්දයක්ද ඇතිව ඉහළ යන විට ඉහළ පහළ දිගු ලෙස යන විට ඊට පෙර සෑහෙන වේලාවක් යම්කිසි හිස්තැනක් තිබුණ බව දැනුනේ මෙහිදී ඇස්සර වෙලා බැලුව නිසාය. විනාඩි 20ක් විතර කාලයක් මා හිස් ස්ථානයේ සිටි බව දැනුනි. මෙසේ හිස් අවකාශයේ සිට ඊළඟට මේ ආනාපානය ඔව් පොරොසනේ අමාරු සෑහෙන අමාරු කියව ගන්න. ඉන්න ඉන්න පොඩ්ඩයි කියවමුකෝ කියවන්න. මෙවැනි මා හිස් විනාඩි 20ක් විතර කාලයක් මා හිස් ස්ථානයේ සිටි බව දැනුනේ මෙසේ හිස් අවකාශයේ සිට ඊළඟට රළු ආනාපානයට වැටේද එය නැවත කැළඹීමක් හෝ ගොරෝසු වීම මෙන් වෙයිද පෙන්වයිද ගොරෝසු වීම පෙන්වයිද ඔය දෙන්නෝ කියවන්න දෙන්නකෝ කොලේ මේක ඇත්තට උනේ දැන් දැන් කොලේ කියවමු ඈ දැන් කතා කරලා මට කියන්න අමාරුයි දැන් ඒ කොලේ ලියලා තියෙන එක කියවමු ලෝරේ මම දන්නවා දැන් කතා කරන්න නැත්තොත් දැන් එනකොට මේ පැටලෙන්නේ තුන්වෙනි එක කියවන්න ඔව් තුන්වෙනි එක තමයි කියවන්නේ ඉස්ලාම තුනි මට මතකයි තුනි වේගෙන ගියා ඇහෙනනේ කුසේම ඉගෙන ගිහිල්ලා ඔය ලියලා තියෙන කියවමු මේක පැටලී කිව්වොත් ඒක ඉතින් මං කොහොමද කියවන්නේ කුණී ඉගෙන ගිහිල්ලා මේ එකපාරට ගියා මේ අයික පාට ටිකක් හිස්තැනකට වගේ දැන් ඔය කියන ලියන ඉගෙන වේ කියවන්නේ විසාවියේ දැන් ඊගාව සැරේ කැඳවනවා කූඩු ඔය පොලේ ලියලා තියෙන ඈ පැටලී නේ කිව්වොත් ඈ ඒ කියපු මල් ලියපු එක හරියට ලියවිලා නැහැ ඒකයි හරි ඒක නිසා අපි එහෙනම් මයික් එක අන්තිමට බලමු දැන් ඔක්කොම ප්‍රශ්න කියලා මොකද දැන් ඉන්නේ මොකද්ද තද්ද වේගයක් ඇවිල්ලා නෑ නෑ ඕම නතර කරන කොලෙත් අතේ තියන මයික් එකත් නතර නතරන්ට අපි ගා ප්‍රශ්නට යන ඉවර වෙලා ඉවරලා කැඳවන උසාවියේ නැවතලා යන එතකොට හොඳට හිත හදාගෙන ඉන්න ඕනේ මොකද්ද කියන්න ඕනේ කියලා හොඳයි හොඳයි ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ පැවසූ පරිදි හුස්ම රැල්ලේ ඉහළ පහළ ඇසුරු ස්වභාවය හොඳින් බැලුව විට ඇසුර ඉහළ පහළ ඇසුරු කියලා තියෙන ස්වාමීන් ඊයේ පැවසු පරිදි හොස් අපි ඔය මම තියෙන විදිහට කියන්නම් අපි අර්ථය ගන්න බලමු. ඊයේ පැවසු පරිදි හුස්ම රැල්ලේ ඉහළ පහළ ඇසුරු ස්වභාවය හොඳින් බැලුව විට එහි ඇති අසහනයේ ධාතු මනසිකාරයේ හැසිරීම යථා තත්ත්වේ පෙනේ. මේ தත්ත්වයේ මතු පිටින් පෙනෙන ස්වභාවය නොවන බව තේරුම් ගත්ෙමි. කෙසේ වුවද මෙය මාර්ග සත්‍ය එනම් දුක්ඛාරිය සත්‍ය යන ප්‍රඥාව පහළවීමක් නොවේ යයි මට වැටහේ. ඥානයක් ලෙස පහළවීමට කල යුත්තේ මේ වැඩ පිළිවෙල නිතර නිතර කිරීමද. ඔබ වහන්සේ පැවසූ පරිදි පෙර කුසල් කළ අයටයි මේ ඥානය පහළවන්නේ. මේ නිසා පෙර කුසල් කළ ප්‍රමාණය මදි නම් මේ පිළිවෙල නිතර කිරීමෙන් මේ අඩුපාඩුව මකාලිය හැකියි සිතමි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒ ආනාපාන බැලීම කරන්න ඥාන පහළ වීම පිළිබඳ අපේක්ෂාවක් නැතුව. අපිට මේ ආතතිය ඉන්නේ කොතනක හරි යමක් අපේක්ෂා කරොත් විතරයි. ඒ නිසා කියනවා හේතු සම්පාදනය කරන්න 100%ක් ඵල අපේක්ෂාවෙන් තුරව. ඒක නිවන් දැකලා පස්සේ විතරයි කරන්න පුළුවන් කියලා හිතෙනවා. අපි පුරුදු කරලා තියෙන්නේ මේ ශෛලෝක්‍ය ක්‍රමයට අරක දුන්නොත් මේක දීපක්. ඉතින් ඒ දේ ලැබුණ නැත්තම් මොනවා කරුවත් පශ්චාත්තාප වෙනවා. කොයි වෙලාවක හරි අපිට උඹෙන් රටට විය යුතු දේ මිස රටෙන් ඔබට විය යුතු දේ හොදන්න ගියොත් මේ රට හදන්න බෑ කියලා කෙනෙඩි කිව්වා ලංකාවේ ඇමරිකාවේ. උඹෙන් කරන්න තියෙන දේ කරපන්. එතකොට මට පුළුවන් රට පාලනය කරන්න. උඹ මේ රටෙන් වෙන්න දේ ඉල්ලන්නේ කිව්ව කරන්න බෑ. භාවනාවේ ඊට වැඩිය කියන්න පුළුවන් පණ්ඩිත සාන්තේ පැහැදිලිවම කියනවා හේතු සම්පාදනයේ 100%ක්ම කරන්න ඵල අපේක්ෂාවෙන් තොරව. ඒකම නිවනක්. ඉතින් මේකට මට ඥාණය ලැබෙන්න ඕනේ, ධානයක් ලැබෙන්න ඕනේ, මාර්ගඵල ලැබෙන්න ඕනේ කියන මේ හෙට්ටුව නිසා අපි මේක බිස්නස් බුද්ධිසම් එකක් කරගන්න. නිසා ඥාන අපේක්ෂා කරන්න එපා. දිගට ওই වැඩේ කරන්න බාධාවක් නැත්නම් දිගට කරන්න. මොකද මේක අකුසලයක් නෙවෙයිනේ. මේක හානියක් නෙවෙයිනේ කාට හරි. ඒ නිසා ඔක දිගට කරගෙන යන්න. ගරු ස්වාමීන් වහන්සේ කයේ තද ගතියෙන් භාවනාව ආරම්භ කරන මට නිතරම අරමුණු වන්නේ වේදනාවයි. ඒ නිසා මම වේදනා චරිතයක් යයි සිතමි. මුලින් දැනෙන සැහැල්ලුව හෝ සැප වේදනාව දෙසත් පටවි සංඥාව වූ දෙසත් බලාගෙන සිටීමට පුරුදු කරමි. ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි කිසිවක් නොකර ඒ දෙස බලා සිටින්න යන මට ඊටාම ප්‍රයෝජනවත් වුණා. යන්න මට ඊටාමත්ම ප්‍රයෝජනවත් වුණා. ඔබ වහන්සේට নমස්කාර කරමි. වේදනා සංඥා දෙකට වරින් වර සිත යොමු කරමින් ඇතිවන සුළුසුළු වෙනස්කම් අරමුණු කළෙමි. ඒ හැම වෙනස්කමක්ම කයේ ඇතිවන යම් යම් වෙනස්කම් නිසා වෙනස් වෙයි. එක දිගටම එකම වේදනාවක් නොවිඳින බව දැනේ. මේ ආකාරයට මීට පෙරත් මා සිත යොමු කළත් සෑම විටම සිත තුළ වචන හුවමාරුවක් සිදුවන බව ගිය සතිය දක්වාම තිබුණේ. නමුත් ස්වාමින් වහන්සේගේ දේශනාවෙන් පසු ඒ ගැටලු සෑහෙන දුරට විසඳුණායයි සිතේ. කයේ නොයෙක් නොයෙක් තැන් වලින් සංවේදනාවන් ආවත් දැන් සිතෙන්නේ පටවි සංඥාවක් පමණක් බවත් ඒවාට අයිති තැනකට සිත ගමන් නොකරයි. ඒ පටවි සංඥාවක් පමණක් බව සිතෙයි. ඒවාට අයිති තැනකට සිත ගමන් නොකරයි. ගමන් කළත් එය මා රවටන සංඥාවේ විපරීත බවක් බව මතක් කර දෙයි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි විඥානයේ අසරණ කිරීමක් සිදුවන්නේ වේදනා සංඥා දෙක දෙස විමසිල්ලෙන් බලාගෙන සිටීමෙන් සහ කයේ අනිත්‍ය ස්වභාවය ප්‍රකට කර ගැනීමෙන්ද වේදනා සංඥා දෙකට අලුතෙන් යමක් එක් නොකර වෙනස් වන සැටි බලා සිටීමෙන්ද නිවසේදී පැයකොත් විනාඩි 15ක් වැනි කාලයකොත් මෙතනදී විනාඩි 45ක් පැයක් වැනි කාලයක් ඇතුළත විදීම් ස්වභාවයේ ඊ타මත්ම බරගතියකින් දැනේ. ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ ආදී යන පාඨය සිහි කරමින් මම වීරිය වඩමි. ඒත් යම් වෙලාවකදී මේ විදීම කයටම අයිති කියා සිතන මට්ටමක් විඳීම මගේ කර ගැනීමක් වරහන් තුළ සිදුවේ. දුකෙහි හට ගැනීමක් එයමයි කියා සිටෙයි. එහෙත් එය ප්‍රහාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලකට සිත යොමු කිරීමට තරම් ශක්තියක් නැත. වේදනාව දැන් පීඩාකාරී. ගරු ස්වාමීන් වහන්සේ මා හිතන පිළිවෙල නිවැරදිද? නිවැරදි නම් මින් ඉදිරියට යා යුත්තේ ඉවසීම දියුණු කිරීමෙන්ද? මෙහි යම් වරදක් කළොත් අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඉහත ප්‍රශ්නය පෙරේදා ලිව්වත් ඉදිරිපත් කළේ නැත්තේ තවත් ප්‍රශ්නයක් මතුව නිසායි. ඊයේ දේශනාවෙන් බොහෝ දුරට ඉහත ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණා. නැවතත් ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. ස්වාමින් වහන්සේ භාවනා කරන විට යම් තරමක් දුරට හෝ ආයතනයේ හට ගැනීමත් වැයවීමත් පෙනුණත් එදිනෙදා කටයුතු කරන විට එක්වරම සංඥාව ඉදිරිපත් වී වරහන් තුළ විශේෂයෙන්ම ඇස ඒ රූපයට නම දෙන ගතිය මතුවේ. දෙවනුව ඒ නිවැරදි කළත් දෙවනුව ඒ නිවැරදි කළත් තවම දෘෂ්ටියේ වැරදී ඇති බව දැනේ. මේටත් පිළිතුර සතිය පැවැත්වීම පමණක්ද? මේ රිට්‍රීට් එකේදී මා තුළ ඇති නීවරණ ධර්ම මොනවාද යන්න හොඳින් අවබෝධ වුණා. ඒ සඳහා කටයුතු කිරීමත් ඔබ වහන්සේගේ අවවාද පරිදි කිසිවක් නොකර වේදනා සංඥා දෙස බලා සිටීමත් සුදුසුයයි සිතුණා. දැන් මගේ භාවනා ජීවිතයේ ඉදිරියට කළ යුතු තව අලුත් දේවල් මොනවාද යන්න මට වැටහුණා. ඔබ වහන්සේට අනේක වාරයක් පිං. තව තවත් මෙවන් සේවාවන් ඉටු කිරීමට කායික ශක්තිය මානසික ශක්තිය වැඩි වේවා. නිරෝගී සුවයම ලැබේවා. නිර්වාණ සුවය අත්විඳීමට හැකි වේවා. ඒ සමග මේ වැඩසටහන සංවිධානය කළ සීලොම දෙනාට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. කල්යාණ මිත්‍ර ඇසුර ධර්ම ශ්‍රවණේ තව තවත් ලැබී නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය ඇතර ප්‍රකාශයක් විතරයි දෙන්නේ මුලින්ම විශාල ප්‍රශ්නයක් කොන කරගෙන යන්නේ අවසානයේ කොට ඒකෙම උත්තරේ සලසලා තියෙනවා. කෙසේනවත් මුල් කොටසේ තියෙන ප්‍රශ්න ගැන බැලුවොත් මේ සක්මන් භාවනාව තමයි යෝගට තියන තියෙන උත්තරේ. පරියංග භාවනාවේ තරම්ම වේදනාකාරී බරගති දැනෙනවා නම් ඒකට සක්මන දාලා බලන්න. ඒකට සතියත් පවතිනවා භාවනාවකුත් වෙනවා ඉරියව් මාරු විමුකුත් වෙනවා. එතකොට ওই තියෙන මේ එකක්ම මිරිකලා අල්ලන ගතිය නෙවෙයි. මේ දෙක අතරේ බොහොම ලස්සන ගමනක් යන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්න. ප්‍රශ්න ඉවරයි. ආ දැන් අපි යනවා මයික් එකට. පටලන්න ලේසි නැහැ මම පටලලා නැහැ අපිව පටලන්න ලේසි නැහැ එහෙනම් කියවන්න මටත් පැටලෙන්න දාන්න අන්නාඩිත් නෑ වන්දිරද සමහර වෙලාවට කියන්න අමාරු ලියන්න අමාරුයක් නැහැ. ගෙදර මිනිස්සු ගැන මට හරි කනගාටුයි. මෙතන ඉන්නවා ස්වාමීන් ඉන්න අයියෝ මට සොරි කියලා ඉන්නේ තුන්වන පරයන්කයේදී මොළදී සිත සිතුවිලි ඔස්සේ ගොස් ඉන්පසු ආනාපානය ගෙවි යන අන්ද බැලීමට සිත නැම්පිකේ පෙනුණා ගෙවි යනවා තුනිනේ හිර යනවා එක්වර ඒ ඒර ගෙවිගෙන ගිහිලා හිස්තැනකට එකපාරට ගිහින් තියුවා මම ඉක්ලෙන් නැතර ලේසියි එක පාටම තැනකට ගිහිල්ලා මම දැනගත්තේ නෑ ඒ වෙලාවේ. මේ නිකන් ගිහිල්ලා දැනගත්තේ නෑ. නේද මේ තුමියගෙන ගිහිල්ලා අර නිකන් දැන්නෙමත් නැතුව අර හිස්තැනකට අර ඔක්කොම නොදැනෙන්න කොතම කොතනද ඉන්න අවබෝධයක් නැසැනකට ගියා. මට ඒක දැනුන්නේ නෑ වෙලාවේ. එමේ කියා කියලා. අන්තිම 20ක් හිටියා කියලා දැනගත්තේ ඒ වෙලාවේ දැනුන්නේ නෑ. එක පාටම පෑන්නේ ආයි රළු රළු හුස්මට. ඒක මිදුනේ රළු එකකට. කියන්නේ හුස්ම තදින් ඉහළ පහළ වැටෙනා සද්දෙත් ඇහෙන ඇතුලෙන් ඇහෙන අර හුස්ම වැටෙන. මේක දිසාසනලිය අධික යන සද්දේ. ඒත් මට හිතුණා දැන් මෙහෙම තැනක ඉඳලාත් දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මේ ආපහු එනවනම් එන්නේ එනකොට මෙහෙම ඉස්සවකාශට ගිහිලා ආපහු එන්න පුළුවන් ආරම්භනේ තුනියකට එන්නේ කියලා. මට අර රළු පැයකට පැන්නේ. ඒක මම කියහුවේම කියපු හින්දා. එහෙමත් වෙන්න පුළුවන්. පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නමුත් මේ රළු බව පිළිබඳව ප්‍රශ්නයක් නැතුව ඒක දිහා බලාන හිටියොත් ඔක තැම්පත් වීම වෙන බව Tamange හිත දන්නවනම් වෙන්න ඔයිට වෙන්න දෙයක් නැහැ මේ රතු රළු බව පිළිබඳව කලබල වුණොත් ඔක තව තව රළු වෙනවා. නෑ කලබල වුනේ නෑ. කලබල වුනේ නැත්තම් ආවිත මනසක් තියෙන කෙනෙක් කියන්නේ ඔය නැටුවට කුළුමිය අරක ගෙනල්ලා බැඳගත්තර ගහක නැටුවට අන්තිමට ඒතරම ලගිනවමයි ඕක. ඒ නිසා ඒ බව දන්න ගෙවි යෑම පිළිබඳ දක්ෂතාවයක් තියෙනවට රළුවෙන් පටන් ගත්තත් සිංහල පටන් ගත්තත් ඒක ප්‍රශ්නයක් වෙයි. මම මේක ගොඩක් ලිව්වේ මේ අනිත් අයට ප්‍රොජෙක්ට් වෙන මෙහෙම එන්න පුළුවන්. එහෙම නම් ලියන්න එපා. <laughs> මෙහෙම වෙන්න පුළුවන් කියලා වෙන්නම්. පිස්සු අම්මන්ටි කෙනෙක් අනිකට උදව් කරන්න ගියොත් අර ගෙදර මනුස්සයාට තියෙන පිස්සු අනික් අයටත් හැදෙනවා. අත්දැකීම ලියන්නේ කියලා හිතන්නේ ප්‍රයෝජනයක් ඒ කියලා මොකද එක එක විදියට එන්න පුළුවන්. තාවත් කවදාකවත් ඔය මට්ටමේදී කාටවත් උදව් කරන්න. නෑ උදව් කරන්නේ මේ එතකොට ස්වාමීන් වහන්සේට පුළුවන් මේකට අදහස් දක්වන්න එකයි. නෑ අදහස නෙවෙයි තියෙන ඕක තව හොඳට සීසන් වෙන්න ඕන සීසන් ඊට පස්සේ යම් විසි දෙයක ගෙවීම බලන පැත්තට හිත ගිහිලා ඒ ඒ දර්ශනයෙන් යුක්තව භාවනා කරන්න පටන් අරගත්තොත් ගොරෝසු පටන් ගත්තාම මොකෝ මැදින් පටන් ගත්තාම මොකෝ අගින් පටන් ගත්තාම මොකෝ ඒක නැති කෙනාට ඔය කොච්චර ඕක පොවන්න ගියත් පොවන්න බෑ ඒක අපිට දෙන්න ඕනේ ඒ අනේ එකනා ඒකට ගියාවයි Taman මේක පුරුදු කරන්න තව පුරුදු කරනකොට කරනකොට ඒකට තියෙන මේ කුපිත වෙන ගතිය උද්දීපන වෙන ගතිය කුලප් වෙන ගතිය අඩුවීම තමයි භාවනායේ දියුණුව නැත්නම් තල තුනකම කියලා කියන්නේ අනිත් එක තාපේ කියලා මට දැනුනේ මෙච්චර කල් විනාඩි 20 දැනුනේ රළු වෙනකොට මම වෙලාව බැලුවා ඒක. නැත්තම් මට දැනෙන්නේ කොච්චර කාලයක් කරේ. ඒරම කෝඩු ගති කියලා කියනවා කෝල ගති. නැවත ඒකට ඒක නැති කරන්න කරන් තියෙන මේක නැවත නැවත වෙන්න දෙන්න. ඒක තමයි දන්න ශේෂ්ත්‍රයකට ගියා වගේ දැනෙනවා. අලුත් තැනකට ගිය ඕනම කෙනෙකුට කෝල ගති කෝඩු ගති එනවා. ඉතින් ඒ ටික ඒ කෝල ගති කෝඩු ගති එන වෙලාවේදී නැවත නැවත පරිශීලනය කරගන්න බැරි මරණාසන්න මොහොතක හෝ ලෙඩ වෙච්ච මොහොතක හෝ වයසට ගිය වෙලාවක ඔක් කරන්න බෑ. ඒ නිසා කියනවා පුළුවන් තරම් මේ මේ වගේ දෙයක් එනකොට නැවත නැවත කරන්න ඉඩ තියෙන වෙලාවක කරන්න හම්බුනොත් ශාසනයේ ප්‍රයෝජන ගොඩක් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අවසන්යි. ලිඛිත ප්‍රශ්න අවසන්යි ස්වාමීන් වහන්සේ. මොකද එවනම් ඉතින් වැඩමුළු නායකත්වයේ මයික් එක බාර ගන්න එකයි තියෙන්නේ. ස්වාමීන් කෙටි විරාමයක් දීලා අපි පටන් ගන්න මොනවටද දැන් මොකද්ද මොකද යාට කරන්නේ මොකද්ද යන්නේ සවෙනාස් අපි ඊළඟට සතිපාසල පිළිබඳව පොඩි විස්තරයක් මතු කරන්න බලාපොරොත්තු වෙනවා ඉන් අනතුරු අපේ අවසාන කවි මඩුව ඒ කියන්නේ අවසාන ගෞරවය දක්වන්න. අපි දැන් ඇත්තටම ඇත්තට ඕනද කාට විවේකයක් ඕනද කාට හරි? විවේකයේ ගිය ගමන් කතාව පටන් ගන්නවා. එතකොට තුන් හතර දෙනාට උළු පුපුරනවා. එතකොට මෙඩිකල් අල්ලලා තියෙන එක ඕම්ම මෙඩිකල් අල්ලගෙන ගියා නම් හරි. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට ඕන කෙනෙක් ගිහිල්ලා රෙස් කරලා ආපු දෙ. එහෙනම් මික්සෙලාර එක නත්තනවා ස්වාමීන් වහන්සේ.